මේ සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ආජීවක ශ්‍රාවකෙක් එක්ක කරන සාකච්ඡාවක් එහෙම නැත්නම් දෙබසක් මුල් කරගෙන ගොඩනැගිච්ච සූත්‍රයක් නිසා මේ දේශ භාවනා වැඩමුළුවේදී අපි ඒකට ශාවක සූත්‍රය එහෙම නැත්නම් ආජීවක ශාවක සූත්‍රය කියන නම තියාගන්න. ඒ ආජීවක ශාවක සූත්‍රයේදී වටිනා තොරතුරු ටිකක් ශාසනය පිළිබඳව හෙළි වෙනවා. අපේ ශාසනයේ ප්‍රසිද්ධව පාවිච්චි වෙන ධර්මයේ තියෙන සකාත ගුණය සංඝයාගේ තියෙන ඒ සුපටිපන්න ගුණය ගුණය සරුවචන් වහන්සේගේ තියෙන සුගත ගුණය පිළිබඳව භාවනා කරන කෙනෙක් තමන්ගේ ජීවිතයෙන් අත්දකින්නේ කොහොමද ධර්මයේ මෙහෙම මෙහෙම කියලා තිබුණාට ඒ ධර්මයේ රස බලනකොට ධර්ම ඕජා වශයෙන් මේ ස්වකහාත ගුණේ රසය කොහොමද? ඒ වගේම මේ බහැගෙන කටයුතු කරන කෙනාට සුපටිපන්න භාවය මම මේ පාරේ ගමන් කරනවාද නැත්නම් නන්නත්තර වෙලා බැදිවල ඇවිදිනවද කියලා Taman යන පෙත බැසගත් මාර්ගය පිළිබඳව ඒකම කොහොම හිටීද මෙවැනි පාරක ගිහිල්ලා කියලා පැමිණියාම මුදුන්පත් වෙච්චාම ඒක අවසාන වෙනකොට කොහොම හිටීද කියන මේ කාරණා තුන තමයි මේ ආජීවක ශ්‍රාවකයන්ට තිබුණු ප්‍රශ්නේ. ඉතින් ඒකට හේතු උනේ ඒවකට ෂත් ශාස්ත්‍රෝන් වහන්සේලා ਸਰවචනාංශ වැඩ ඉන්න සමයාන්තරව ඒ කාලේ ඒ තම තමන්ගේ ධර්ම සුවක්කටයි කියලා හැම කෙනාම කිව්වා. ඒ යෙදී ගත කරන පිරිස හිටියා. ශාස්ත්‍රෝන් වහන්සේලා තනි වුණේ නෑ. ඒ ඉන්න ගත කරන හැම කෙනෙක්ම පණ එපා කියලා ඒක සුපටිපන්නයි කියලා හිතන් තමයි ගත කරන්නේ. සමහරු ඒ සුපටිපන්න ගුණයෙන් ඒ සුවක්කාත ගුණය ධර්මයේ හරහා මම දැන් මේ මේ තත්ත්වවලටපත් උනායි කියන தත්ත්වයක් හිටියා. ඉතින් ඔන්න ඔවැනි වාතාවරණයකයි සරුවතනසේ පහළ වෙලා උන්වහන්සේ මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ මූලේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන සක්කාත ධර්මයක් දේශනා කරා. දේශනා කළා සිව්වණක් පිළිස කුල හතරෙන් ඇවිල්ලා ඒ සුපටිපන්නව බැසගෙන පණ එපා කියාගෙන ධර්මය විනය භාවිත කරා. ඒකෙන් සමහරක් ਸਰවඥාන්සේගේ පරිබාහිරව යම් යම් මහරහත් භාව රහත් භාව নানা ප්‍රකාර වූ ආර්ය තත්වයන් ඊර්ති විද ඥාන අභිඥා ලැබුවා. දැන් එතකොට ශාසනය ඇතුලේ ඉන්න කට්ටිය නම් කියනවා මේකමයි සුවක්කාත මේකමයි සුවපටිපන්න මේකමයි සුගත කියලා. ඒක පිළිබඳව වාද නැතුව නෙවෙයි නමුත් එච්චර වාද කරන්න දෙයක් නැහැ. ඒකනේ අපි මේ සරුවචනන්තේ පිටිපස්ස යන්නේ. නමුත් අපි හිතමු වෙනස් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් තමන් කරන දේ සුවක්කාතයි ධර්මයේ කියලා හිතාගෙන සුපටිපන්නයි කියලා හිතාන අපේ ශාසනයේත් මේ මේ தත්වලටපත් තුන කට්ටිය ඉන්නවා කියලා හිතාන ඉන්නකොට දැන් සරුවචනසේ පහළ වුණාට පස්සේ ඒගොල්ල පණේපා කියලා ඒ කටයුතු කරාට සමහරෙකුට ලුණු මිරිස් කන මොලයක් තියෙන සමහරෙකුට සාධාරණ සැකයක් ඇති වුණා. ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේ ළඟ තියෙන ධර්මයේ සුවක්ඛාත භාවය උන්වහන්සේගේ ගෝලයන් කරන මේ සුපටිපන්න ගුණය උන්වහන්සේ විසින් ප්‍රකාශ කරන මේ සුගත ගුණය අපේකත් එක්ක බලනකොට හොඳයි වගේ පේනවා. නමුත් අපේ ශාස්ත්‍රඥ වහන්සේගෙන් යවුවොත් කොයි එකද හොඳ කියලා අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ එයා කියන එක හොඳයි කියලා. අන්න එවැනි සැකහිතිච්ච ආජීවක ශ්‍රාවකෙක් තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවොත් නෙවෙයි. අවිලා කියනවා ඔබ වහන්සේගේ මිම්මේට මිම්මේ හැටියට අර්ථකථන හැටියට මොකද්ද ස්වාංශ සුවක්කාත කියන්නේ? ඒකෙන් අහන්නේ හරියට මේ බුදුහාමරංගේ සුවක්කාතයි අජිත කේසකම්බල හොඳ නැහැ. සංජය බෙල්ලාටි පුත්ත හොඳ නැහැ. එහෙම නැත්නම් ඒ හිටපු සස්තාත්වරු හොඳ නැහැ කියලා ආනන්ද හැමතුරු කෙලින් කියයි කියලා. මම කෙනෙක්ම මේ වගේ තමයි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මම මෙතන ඉඳලා ආවේ කොයි එකද හොඳ බඩු කිව්වහම අසවල් කම්පැනි හොඳ නැහැ මේ කම්පැනි හොඳයි කියලා තමන්ගේ කම්පැනි කියාපාන එකනේ කියන්නේ. මොකද ආනන්ද සංසෙතෙන්දි කියනවා පරමාර්ථ ධර්ම වල පිළිතලා මෙන්න මේ මේ ಗುಣ තියෙනවා නම් ඒක සුවක්කටයි කියන්නේ වටිනවද මොකද ඔහෙට හිතෙන්නේ කියලා. අනේ එතකොට ආජීවක සාපය පිළිගන්නවා යම් ධර්ම විනයක රාගයේ ප්‍රහාණයට, දෝෂ ප්‍රහාණයට, මෝහ ප්‍රහාණයට බණක් කියවෙනවා නම් ඒ බණ තමයි මේ සක්කාතකය. ඒ වගේම යම් පිරිසක් බැහැගෙන ශාසනයේ මේ ජීවිතයේදීම දැන් දැන් මේ ශාසනයේදීම මේ රාගය දුරු කරන්න ඕනේ, දෝෂය දුරු කරන්න ඕනේ, මෝහය දුරු කරන්න කියලා කටයුතු කරනවා නම් මොකද ඒගොල්ල සුපටිපන්නද නැද්ද කියලා අහනවා. එතකොට ආජීවක සාක අපිට ගන්නවා. ඉතින් ඒකනම් මේ බාර ගන්න ඕනේ මිම්මක් අර්ථකතනයක් රාගද්දෝෂ මෝහ ප්‍රහාණයට කටයුතු කරන එක සුපටිපන්නයි කිය. දැන් අද අපි ආවේ අද කේ ලෝකේ සුගතෝ. කවුද ස්වාමීන් වහන්සේ මේ ගමන කෙලවර කරන කේක් කරා. සුන්දර විදිහට මේ ගමන කෙලවර කරේ එක්කන. එහෙම නැත්නම් මුදුන්පත් වෙච්ච කෙනා. ඒකෙදිත් ආනන්ද ආමතුරු කියන්නේ අපේ බුදුහාමර තමයි ඉස්ලාම් මුදුන්පත් වුණ ඊගාවට මොග්ගලණ සෝවන්නසී ඊගාට රහතන සාරිපුත්‍ර සාංශී ඊගාට මහා කාශ්‍යප මහා රාහුල ආනන්ද පද්දර බද්දියාදී මේ මොකක්ද කියන්නේ උන්වහන්සේ අහනවා ඔබ මොකද හිතන්නේ නැත්නම් ඔහෙට කොහොමද කල්පනා වෙන්නේ <clears throat> යේසන් රාගෝ පහිනෝ යම් කිසි කෙනෙකුගේ රාගය දුරු වුණා නම් උච්චින්න මූලෝ මුල කපලා දැම්මනම් මුලින් උදුරා දැම්මයි කියලා කියන්නේ මුලින් උදුරා දැම්මනම් උදුරා දැම්මා නම් තාලවත්තු කතෝ තල් ගහක් දෙක හඳ බැඳි කැපුවා වගේ කපලා දැම්මා නම් අනභව කතෝ ඒක අභාව પ્રાપ્ત කරනවා භාවේ නෙමෙයි අභාව પ્રાપ્ત කරනවා ඒ රාගය අභාව પ્રાપ્ત කරනවා අනභව කතෝ ආයතින් අනුපාද ධම්මෝ නැවත නූපදිනා තාලෙට විනාශ කරා නම් මේ විදිහට දෝෂයත් මෝහයත් කටයුතු කරන නම් එවැනි කෙනා වැඩේ නිම කළ කෙනා කියන හැද නැත්නම් ඔහෙට කොහොමද කල්පනා වෙන්නේ කියලා අහනවා. ඉතින් එතකොට මේ ආජීවක සාකතුමා කියනවා ස්වාමීන් වහන්සේ මේ විදිහට රාගය දුරු කරලා මුලින් දුන්දා දපලා තල් ගහක් දෙකට කැපුවා වගේ වෙන් කරලා අභාව ප්‍රාප්ත කරානම් නැවත නූපදිනාත ආදරපත් කරානම් අනේ ඒක සුගතයි කියලා තමයි මට හිතෙන්නේ කියලා. ඒක නම් සුගතයි කියන්න වටිනවා. එහෙමයි මට හිතෙන්නේ කියලා උත්තරයක් දෙනවා. ඉතින් ඒක නිසා ඒ අර සුවක්ඛාත ගුණිය හරහා සුපටිපන්න ගුණිය හරහා සුගත ගුණියට මනිනකොට ප්‍රධානම දේ වෙන්නේ මේ රාග දෝෂ මෝහ ප්‍රහාණය. ඉතින් ඒක මේ ඉන්න කවුරක්වත් වාද කරන දෙයක්වත් තේරුම් ගත්තේ නැති දෙයක්වත් පිළිගත්තේ නැති දෙයක්වත් නෙමෙයි. නමුත් අපි කටයුතු ක්‍රියාවලදී අපි ශාසනීය එහෙම නැත්නම් මේ ශාසනයේ පැවැත්ම ශාසනයෙන් තමයි උපරිම ප්‍රයෝජන ගැනීම එහෙම නැත්නම් අපිට කරා පැමිණිච්ච මේ ශාසනය වේදුවා දරුවන්න කියලා දෙනකොට නැත්නම් ඒක හරියට අබෞද්ධ ලෝකයක් නියෝජනය කරනකොට මේ වැඩේ කියලා පැමිණිච්ච එකනා ළඟ තියෙන ගුණය රාග දෝෂ මොහ ප්‍රහාණය පිණිස ප්‍රහාණය වීමයි කියන එක පිළිගන්නවට වඩා බොහෝ දෙනා මේ රැස් කොච්චර වේදනවද 18 රියන්ද අභිඥා පාණ්ඩ පුළුවන්ද අනුන්ගේ හිත් කියවන්න පුළුවන්ද කියලා විකාර රාශියක් මේකට දාගෙන. ඒ විකාර කොච්චර වැඩි වෙලාද කියනවා මේ මූලික කාරණා තුන යටපහුව වෙලා අමතක වෙලා මේ මොකද්දෝ විභූෂණයක්. මේ අවබෝධ කරපු කෙනාට මේ මේ গুপ্ত ධර්ම තියෙනවා. මේ මේ 이르දි ප්‍රාතිහාර්ය තියෙනවා. ඒක නිසා බෞද්ධයත් ආජීවක ශාවකයට වැඩි අනාගනයි ඉන්නේ. විශේෂයෙන් පසුගිය අවුරුදු 40 50 ගැන සලකලා බලනකොට යම් ප්‍රමාණයක් මේක යෙදිලා ගත කරන නිසා ඇතුලේ ඉඳලා පිට දිහා බලනකොට මේ බෞද්ධය පවා මේ අවබෝධ කරයි කියන එක. ඒ තැනකටපත් උනායි කියන එක බලන්ඩ විශාල පිරිසක් මීටර කෝදු අරගෙන යාරේ කෝදු අරගෙන කෝදු අරගෙන ලෑස්තිලා ඉන්නවා මේ ගියාද නැද්ද කියලා බලන්න. මොකද ඒක එක්කත් නෙමෙයි භාවනා කරන කට්ටිය. ඒගොල්ලෝ ගොඩ ඉඳගෙන ඉන්න කට්ටියට වතුර පීනන කට්ටියට කියලා දෙන්න හදන ඕම නෙමෙයි පීනන්නේ මෙහෙම කරන්න කියලා. ඒගොල්ලන්ට ගිය කට්ටියට මේ ගොඩ ඉඳගෙන උපදෙස් දෙන ලෝකයක්. අන්නේ ඒ ලෝකෙත් එක බලනකොට මේ රාගය ප්‍රහාණය, දෝෂය ප්‍රහාණය, මෝහ ප්‍රහාණය කියලා කියන යමක් නොකර සිටීම. නමුත් අද ලයිස්තුවේ ජීන රහතන් වහන්සේ නමක් වෙන්න නම් කළ හැකි මැජික් ටිකක්. බුදුආමරෝ කියලා තියෙන ඔය මැජික් ඕන කෙනෙකුට කරන්න පුළුවන් දේවල්. මේ වගේ මිනිස්සු මනින්න හදනවා නම් ඒසාර පොඩි උන් චොක්ලට් වලට රවට්ටන්න හදනවා වගේ. පත් කරනකොට පපඩම් දීලා රවට්ටන්න හදනවා වගේ. ඒක සරුවචන දේශයෙන් ඉතාමත්ම පහත් අනාර්ය උපක්‍රම වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. සර්වඥාන්සේ මේකට කිට්ටුවෙන් යන විදිහට කියනවා නම් උන්වහන්සේ කතා කරලා තියෙනවා ඒ ප්‍රාතිහාර්ය තුනක් ශාස්ත්‍රුණාච කෙනෙක් පාවිච්චි කරනවා කියලා තමන්ගේ ශාසනීය ලෝකේ පතරවන්න ඉද්ධි ප්‍රාතිහාර්ය අනුශාසනා ප්‍රාත්‍යාරය සහ ආදේශනා ප්‍රාත්‍යාරය කියලා. ඉද්ධි ප්‍රාත්‍යාරය කියලා කියනවා මැජික් පෙන්වන එක. ඉතින් අපිට වෙලා තියෙන හොඳ මැජික් කාර්යයක් නෑ මේ වෙලාව හැටියට. මේ බුද්ධ ආගමේ කඩ කොඩිය අරගෙන යන්න දෙන්න. අනිත් එක තමයි ආදේශන ප්‍රාත්‍යාර කියන්නේ අනුගේ හිත් කියවලා සුව කරන එක. නාන අප්‍රකරණ වලට ලිද්දු සුව කරන එක. තුන්වෙනි එක තමයි අනුශාසන ප්‍රාත්‍යාරයේ රාගය දුරු කරපං, ද්වේෂය දුරු කරපං, මෝහය දුරු කරපං, රාගය දුරු කරන මෙහෙම කරමු, ද්වේෂය දුරු කරන මෙහෙම කරමු, මෝහය දුරු කරන මෙහෙම කරමු කියලා බණ කියන එක. ඉතින් මේ ක්‍රම තුනෙන් ඍද්ධි ප්‍රත්‍යහාරය සහ අනුශාසන ආදේශන ප්‍රත්‍යහාර දෙකම අනාර්ය ක්‍රම කියලා ਸਰවත්‍ංශයේ සුද්ධට විස්තර කරලා තියෙනවා. ඒක සාමාන්‍ය මැජික් කාර්යෙන්ද කරන්න පුළුවන් දේවල්. අමාරු ඒ වගේම ප්‍රත්‍ය යගෙන ස්වභාවික දේ තමයි මේ දේශනා ප්‍රත්‍යහාරය. අනුශාසනා ප්‍රත්‍යහාරය එච්චරයි ਸਰුවචන් වහන්සේ නම පාවිච්චි කරන්නේ. නමුත් අද හැම කෙනෙක්ම බෞද්ධ අබෞද්ධ දෙගොල්ලම මේ මේ নানা ප්‍රකාර ක්‍රම. ඒ নানা ප්‍රකාර ආගම් වලින් ඇවිල්ලා කියන අපේ දේශනට සම්බන්ධ වෙච්චාම කුරු ඇවිදින්න පටන් ගන්නවා. අන්දෙන්න පේන්න පටන් අර ගන්නවා. ඉතින් මේ දේශන පවත්නකොට කියනවලු තමන්ගේ ලෙඩේ කියන තැනට ඇඟිල්ල තියාගෙන ඉන්නේ කියලා. ඒක දේශනේ අහනකොට සනීප වෙනවා. ඉතින් මිනිස්සු කිනා වෙලා අහනවා අක්සස්කාරය කොහෙද ඇඟිල්ල තියන්නේ? සනීප වෙන්න නම් ඇඟිල්ල ගහන්න මෙපයි. නැත්තම් සනීප වෙන්නේ ඔන්න තියෙන බුද්ධ ඔන්න මේ වැඩේ උනාට පස්සේ දැනගන්න තියෙන ක්‍රම. මේක මේ පිටදේවල් නෙමෙයි. ශාසනය ඇතුළෙත් ඔච්චරම තමයි. ඒකට හේතුව මේ බණ අහන කට්ටියමයි. මේ කට්ටියටම තමයි මොනාරි වෙච්ච ගමන් ওই මැජික් කාරෝ පිටිපස්සේ යන්නේ. සර්වඥාන්තර කරන වාස විලීලජාවක් ඕක. වාස නින්දාවක් මෙච්චර ලස්සන පාර පෙන්ලා දීලා තියෙද්දි මේ මායාව ගැන කියලා තියෙද්දි සියලුම දෙනා යනවා මේ සුව සේවාවල් සඳහා. එහෙම නැත්නම් මේ 이르දි ප්‍රාතිහාරය සඳහා. අන්තිගේ වෙන්නේ මොකද්ද? මේ ආදේශනා ප්‍රාතිහාරය නිසා ඉර්ධි ප්‍රාතිහාරය මේ අනුශාසනා ප්‍රාතිහාරය නම් වූ රාගය දුරු කිරීමට දෙන උපදේශ, ද්වේෂය දුරු කිරීමට දෙන උපදේශ, මෝහය දුරු කිරීමට දෙන උපදේශ ඉතාමත්ම ලාමක දියාරු වෙලා තියෙනවා. ඉව්වයි ගන්න දෙයක් නෑ. ඒක එච්චර මැජික් නෑනේ. එච්චර ඒකේ සිලිලාරයක් නෑනේ. එච්චර ඒක උපමට්ටමක් නෑනේ. ඉතින් ඒක නිසා මේවට ඇදිලා යනවා. ඉතින් ඒක ඒකට හේතුත් නැතුව නෙවෙයි අපිට ඇත්තටම අවුරුදු 2600ක් ගත වෙච්ච ශාසනේ 2550 ගණක් අපට ඉතිහාසයේ දෙස් දෙනවා මේකේ බබළුණයි කියලා. ඉතින් ඒකෙම අවුරුදු 2500ක් විතර යනකම් සිංහලයට තිබිලා තියෙන එකම සරණ බුද්ධ සරණ පමණයි. ධර්ම සරණ පමණයි සංඝ සරණ පමණයි. ඊට පස්සේ ඇතිවෙච්ච මේ විදේශ ආක්‍රමණ නිසා අපේ රාජ්‍ය තන්ත්‍රය හැම වෙලාවෙදීම ඉන්දියානු ක්‍රමයක් එක ගති භාවයක් දක්වලා තියෙනවා. ඉන්දියාවේ මල්ලි විදිහට කුඩම්මගේ පුතා විදිහට වගේ තමයි ලංකාව කටයුතු කරලා තියෙන්නේ. ඉතිවදී හැම වෙලාවෙම රජුරෝ රාජ්‍ය විමසනකොට සිංහල බිසවක් අගමේචි වශයෙන් කරගත්තට හැම වෙලාවෙම ඉන්දියාවෙන් දෙමළ දේවීන් වහන්සේ කෙනෙක් ඉන්නකන තියෙනවා. ඒ දෙමළ දේවී පොරොන්දු වෙලාලු එන්නේ මේකට මට කෝවිලට යන්න ඕනේ. ඒ නිසා මාලිගා වටේට කෝවිල් හතරක් තියෙනවා. මාලිගාවේ පෙරහැර ගියාට පස්සේ ඊට පස්සේ විෂ්ණුත පෙරහැර, කතරගම පෙරහැර, පත්තිනි පෙරහැර, තව ඉස්සරහට ඉස්සරහට මොන මොන පෙරහැරවල් වෙයිද දැක්කට බෑ. මොකද දෙවල දෙමළ දෙවින්නාංශය රජුරන්ට වැඩිය බලවත්. එයා හරීම ලස්සනයි වණ්ඩ කන්න දෙන්න දන්නවා රජුරුවන්ගේ අවශ්‍යතාවය සියල්ල සම්පූර්ණ කරනවා. ඇවිල්ලා තියෙන හොඳ බ්‍රාහ්මණ කුලයකින් ඊට පස්සේ රජුරුවන්ට බෑ ඒ දෙවින්නාන්සට ඕනේ පල්ලිය එහෙම නැත්නම් කෝවිල ළඟට කරන්න නැතුව. ඉතින් අන්තිමට මාලිගාව එතන තියේදී අර හතර වටේ දෙන දේවාල හතර තමයි වැඩ යන්නේ. ඒක තමයි අද ඔය සුගත ගුණේ තොච්චරයි තියෙන්නේ. සරුවචන් වහන්සේ ඒ පහත්යයි සම්මත කරපු දේවල් මේ අනිකුත් ආගම් එක උරුට්ටුවර ගිහිල්ලා ඒ ආගම් වලට අපි ලොකුයි කියන්නේ ගිහිල්ලා අර බුදුහාමර විසිකරපු දේවල් තමයි පිටිපස්සේ යන්නේ. ඉතින් මේ මුලාවෙන් වෙන් වෙලා අපේ හිතේ යථාර්ථය හිතේ ඇති හැටිය එහෙනම් තමයි රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, මෝහයෙන් තොර හිත. කොහොම වෙයිද? එහෙම දෙයකට මේ ලෝකේ ඉන්න පුළුවන්. ඒක වාෂ්පීකරණේ වෙයිද? එහෙම නැත්නම් එහෙම ඇඟිලි දික් කළ මෙන්න මේකයි රාගය, ద్వේෂය, මෝහය වෙන්ගච්ච හිත කියලා පෙන්වන දෙයක් තියෙනවද කියලා බැලුවොත් සම්පූර්ණ මේ තර්ක ක්‍රම මේ කියන ව්‍යාකරණකම ඉක්මවලා එවැනි දෙයක් වෙන්න පුළුවන් ඒ දේ වෙන්නයි මම මේ මට මේ බුද්ධ ශාසනයක් හම්බෙලා තියෙන මනුස්සාත්ම භාවයක් හම්බෙලා තියෙන ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන බණ ඇහෙන්නේ කල්යාණ මිත්‍රෝ ඉන්නේ පැවිද්ද තියෙන්නේ කියලා මේ සියලුම දුර්ලභ වස්තු හම්බෙලා තියෙද්දිත් කාටද බෞද්ධයන් අතර මේ ගමනේ කෙලවර මෙන්න මේකයි කියන එක වැටහිලා තියෙන. වටහා ගන්න ඕනකමක් තියෙන කියලා බැලුවොත් දැනට බුද්ධ ධර්ම රකින්න ඉදිරිපත් වෙලා තියෙන කෙනෙක් එක්කෙනෙක් ගවවත් නැහැ කියලා නම් කියයි. අම්මා නැති කලේ අප්පා කවර කලේ දෙන්නම නැති කලේ අද දරුවන් ආය කැලේ කියලා තියෙනවා. ඒ වගේ තමයි ඒක බාරගෙන බුද්ධඝම රකින්න හදන සියලුම දෙනා අනිවාර්යයෙන්ම ඔය මූලධර්මවාදී වේ ඉඳගෙන අනික් ආගම් වලට ගහනද නැත්නම් අනික ඉක්මොල යන්න මේ ගන්න ආයුධ දිහා බලනකොට ඒක ඇත්තටම ਸਰවචනස කරන නිග්‍රහයක් නින්දිතයි ඊට වඩා කොච්චර වටිනවද කියලා බලන යම් කිසි කෙනෙක් තනියම පැත්තකටලා ඉඳගෙන මේක හරියට මේක තමයි දරුවත්තනාංශයේ දේශනා කරපු මුලමැදම යහපත් වූ ධර්මය මේ දුරුකල යුත්තේ රාගයයි ද්වේෂයයි මෝහයයි ශක්ති ප්‍රමාණය මං කරන්නේ මේ රාග ද්වේෂ මෝහය දුරු කිරීමයි ඒක දුරුකල උත්තමයන් වහන්සේලාගේ චිත්ත ප්‍රවෘත්තිය කොහොමද ඒ රාගයේ සම්බන්ධයෙන් තියෙන රාගෝ පහිනෝ උච්චින්න බුලෝ තාලවත්තුකතෝ අනභවංගතෝ ආයතින් අනුපාද ධම්මෝ උන්වහන්සේලාගේ චිත්ත સંතානේ ඒ රාගය සම්පූර්ණයෙන්ම දුරුවන් කරලා. ද්වේෂය දුරුවන් කරලා, මෝහය දුරුවන් කරලා මම මෙච්චර ගිය නිසා මට මෙච්චරක් රාගය අඩු වෙලා තියෙනවා. තාම මෙච්චර තියෙනවා. ඒ නිසා මම මේ රාගය දුරුවන් කළා වූ මුලින් දුන්නා දමුවා වූ අභාව ප්‍රාප්ත කළා වූ මේ උත්මෙන් දිහා බලانے යන්න ඕනේ කියලා. එවැනි යන හරි පාරේ යන කෙනාට මේ සුගතයන් වහන්සේ දිහා බලනකොට ඒ පරමාදර්ශය මේ යන්න හදන එල්ලය ලොකු ආදර්ශයක් වෙනවා. පූර්ව ආදර්ශයක් වෙනවා. ඒක වගේ මේක නිවැරදි දෘෂ්ටියක් ඇති කළ දෙන්න. නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ කියන සුගතයන් වහන්සේ නමකග නමකගේ තිබියට මේ රාගය දුරු වෙච්ච, ద్వේෂය දුරු වෙච්ච, මෝහය දුරු වෙච්ච ඒවැනි චිත්ත ප්‍රවෘත්තියක්. අපි මේ කරගෙන යන භාවනාවේදී අපිට හම් වෙලා තියෙන මේ පුංචි පුංචි ඒ ළඟාවීම් එක බලනකොට ඒක බලලා ඒක පිළිබඳව ලොකු ප්‍රසාදයක් පහල කරගෙන ඒක සරණ ගිහිල්ලා අදාහගෙන ඒ පැත්තට යන්න. අර මුලින් මම මේ විස්තර කළ දුන්නේ මේකේ තියෙන වටිනකම මතු කළ දෙන්න. ඒ කාටවත් කොනහඬවක්වත් කාටවත් හිදවන්නවක්වත් ඒත් අපිට ගහලා අපිට රිදිලවත් නෙවෙයි. නමුත් එකයි කියන දෙනේ එදත් ඕකම තමයි සාසනය. සරුවචනාසී ඉන්න කාලෙත් ඒ සත්‍යාස්තුන් වහන්සේලාත් ඒක කටයුතු කරනකොට එදත් සාරදේන ඔච්චරයි අනිත්‍යවය කටයුතු කරන්නේ නැත්නම් සාධාරණ සැකයක් තිබිලා තිනවා මේ සරුවචනාංශයෙන් පෙන්නපු මේ නිෂ්ඨාව මේ විමුක්තිය මේ නිබ්බිදාව නිවන අනිත්‍යවට වැඩිය විශේෂයක් තියෙනවා කියන්නේ. නමුත් ආනන්ද සංසේ කවදාකවත් එහෙම කියන්න ගියේ නැහැ. අපි ඒක තමයි හරියට කියන්නේ ගෙන උන්වහන්සේකට මූල ධර්මයක් ඉදිරිපත් කරා. ඒ නිසා අවුරුදු 2600ක් ගියත් එදා කියපු තාලෙටම මේ මූලධර්මයේ වළංගුතාවය නිසා ආනන්ද සාංශේ ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව ගැටුමක් ඇති කරන්නේ නැතුව ප්‍රශ්න ආපේකන රිදවන්නේ නැතුව අර අලුතෙන් කල්පනා කරන්න පාරක් සකස් කරලා දීලා තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට නිතරම මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දීපු මේ උත්තර දෙන ක්‍රමය තේරුම් අරගෙන කටයුතු කරනවා නම් තමන් වටේ ඉන්නේ කොච්චර දෝ රාගේ වඩන, ද්වේෂේ වඩන, මෝහේ වඩන ඒ වුණාට අන්ධහැර පාන ගෑකෝ සංගහන වුණාට තමන් ළඟ තියෙන මේ රාගය දුරු කිරීමේ, ද්වේෂය දුරු කිරීමේ, මෝහය දුරු කිරීමේ වැඩපිළිවෙලක් නම් මේ දෙක අතර කවදාකවත් ගැටුමක් එන්නේ නැති වෙන විදිහට කළ හැකි. ඒ මොකද එදත් තිබුණ නෑ මේ සුගත ගුණයට ආවඩන ගතියක්. සුපටිපන්න ගුණයට ආධාර කරන කතිය ලෝකෙ තිබුණේ නැහැ. අදත් නැහැ. නමුත් අවුරුදු 2600ක් මේක අවිච්ඡින්නව මේ પરම්පරාව පැමිණලා තියෙනවා. සක්කාත ධර්ම විනය තියෙනවා. සුපටිපන්න වූ උත්මෙන් වහන්සේලා ඉන්නවා. කලාතුරකින් සුගත භාවය සුගතත්වයටපත් වෙච්චත්තු තියෙනවා. ඒ නිසා අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. නමුත් ඒ හුදු බලාපොරොත්තුවකින් සද්ධාහකින් මේක ළඟා කරන්න බෑ. ඒ සඳහා අපිට හොඳට විස්තරාත්මකව තාමත්ම සූක්ෂමව මේ දෙන ධර්මයේ තියෙන මේ ගැඹිර රසයේ තේරුම් අරගෙන අපි පරිතද කරගන්න. අපි මේ කරගෙන යන වැඩේ බොහොම උනන්දුවෙන් කරන්න ඕනේ. අපි මේ කරගෙන යන්නේ බොහොම සමාදම් වෙමි. කවුරුත් ඇවිල්ලා අපිට ඔට්නු පලන් දන්න ඕනකමක් නැහැ සම්මාන දෙන්න ඕනකමකුත් නැහැ. මේ කරගෙන යන වැඩේ කොච්චර වටිනවද? අපි මේක තව කරගෙන යන්න මේ ධර්මයෙන් කොහොමද ගැම්මක් ගන්නෙ, ධෛර්යයක් ගන්නෙ කියන එක තමයි අපි මේ ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ යම් කිසි කෙනෙකුගේ භාවනාවකදී මේ රාග ප්‍රහාණ ප්‍රමාණය, දෝෂ ප්‍රහාණ ප්‍රමාණය, මෝහ ප්‍රහාණ ප්‍රමාණය ධර්මයේ පව පිළිගන්නවා මේකේ තරතිරන් තුනක් තියෙන බව මේ ථේරවාද ධර්මයේ සම්මා සම්බුද්ධත්වයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් පච්චේක බුද්ධත්වයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් ශ්‍රාවක බුද්ධත්වයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් මේ තුනම බුද්ධ කියන වචෙන් දෙන විශේෂණ පද තුනක් පමණයි පොදු නම බුද්ධ බුද්ධ කියලා කියන්නේ මේ රාගයේ සම්පූර්ණයෙන් ප්‍රහීණය කළා වූ මුලිනුදුරා දැමුවා වූ කපලද තල් ගහක්සේ නැවත දලුන ලබන නොලන තත්ත්වයකටපත් කළා වූ අභාව ප්‍රාප්ත කළා වූ නැවත ඇති නොවන තත්ත්වපත් කළ කෙනා බුද්ධ කියලා කියනවා. ඒකේ විශේෂණ පද තුනක් තියෙනවා සම්මා සම් කියන විශේෂණ පදේ තියෙනවා නැත්නම් සං කියන විශේෂණ පදේ නැත්නම් ශ්‍රාවක කියන විශේෂණ පදේ තියෙනවා. ඊට පස්සේ ඇත්තරම සුත්ත නිපාතේ වගේ මුල්ම ගැඹුරු ධර්ම සංග්‍රහ වෙච්ච පොත්වල කිසිම තැනක සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කතාවක් නැහැ බණ ඇහුව රහත්තුන්. ඊට පස්සේ ත්‍රිපිටකයේ පොත්වල පේන්න තියෙනවා ඒ රහත් වෙන්න ඉස්සලා අනාගාමී වෙච්ච කතාව සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා අරහත් වෙන්න බැන්නම් හත් අවුරුදුකින් අනාගාමී වෙන්න පුළුවන් කියලා. තව සමහර සූත්‍රවල සකදාගාමි තත්ත්ව තව සමහර සූත්‍රවල සෝතා සෝවාන් තත්ත්ව ඇතිලා තියෙනවා. ඊට පස්සේ මේ සෝවාන් මාර්ග ඥානෙ තෙක් නැත්නම් සෝවාන් මාර්ගය පෘථග්ජනයේ ඉඳලා සෝවාන් වෙනකන් තියෙන එක සත්‍ය විසුද්ධි වලට කඩලා පෙන්නනවා. විසුද්ධි හතකට කඩලා පෙන්නනවා. පසුකාලීන ආචාර්යයන් වහන්සේලාට එනකොට මේක අට්ඨාරස විපස්සනා ක්‍රමයට විපස්සනා ඥාන 18කට කඩලා පෙන්නනවා. දැන් කාලේ මේ එක එකක් නැවත නැවත තුනට තුනට කඩලා පෙන්නනවා. පෙන්නමින් මේකේ මේ අර එක සැරේම රහත් වෙන කතාව වෙනුවට ඒක මේ සෝවාන් සකදාගාමී අනාගාමී සත්‍ය විතර ක්‍රමයෙන් නගිනවා සෝවාන් වෙනකොටත් ගොඩාක් පියවරෙන් පියවරෙන් පියවරෙන් පියවරට යන ගතියක් තියෙනවා. ඒ නිසා මේ සෑම පුංචි පියවරකින්ම අර සුගත ගුණීය චීන සම්පූර්ණත්වයේ ආංශික අත්දැකීමක් ලැබෙනවා. ඒක පහුකල දෙවෙනි මට්ටමට යනකොට ඒක සත්ත්ව විසුද්ධි වෙන්න පුළුවන්, අට්ඨරස විපස්සනා වෙන්න පුළුවන්. මේ අටාරස විපස්සනා ඥාන වෙන්න පුළුවන්. කොයි එක ගත්තත් ඒ සුගත ගුණයේ පුංචි පුංචි தত্ত্ব කරගෙන කරන යනකොට වැටෙනවා. විශේෂයෙන් මේක බල විපස්සනාට ගියාට පස්සේ හොඳට ඇඟට වදින්න තේරෙන පටන් අර ගන්නවා. තාම සුගත වෙලා නැහැ. නමුත් මේ පෙතේ යනකොට ළඟා කරන පුංචි පුංචි පුංචි ඒ ජයකණු අනුව මේ සුගත ගුණේ තේරුම් ගන්න වෙනවා. ඉතින් අපිට මේ කාලේ කරන්න වෙන්නේ අන්නේ වගේ මට්ටම් මට්ටම් වලදී අතරමැග පහු කරන පුංචි පුංචි ජයකණු වලදී ඒ කියන්නේ අපි ෆයිනල් එකට යන්නේ ඉස්සලා සෙමි ෆයිනල් ක්වාටර් ෆයිනල් කිය කිය ඒ ක්‍රීඩාවල් කරගෙන කරගෙන කරගෙන අවසාන තරගයට යන්නේ යනකොට ඒ අතරමැගදී දෙන දේවල් වලත් අර අවසාන සුගත ගුණේ කැළපැමිණිච්ච එක නායේ ගුණේ තියෙනවා මේ විදිහට එක එක ඥාන මට්ටම විසුද්ධි මට්ටමෙත් මේ සුගත ගුණය අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි මේකෙදී විශේෂයෙන්ම ස්වක් මේ සුපටිපන්න ගුණය ගැන කල්පනා කරනකොට එක පුද්ගලයෙකුට තියෙන මේ පංචස්කන්ධය සම්බන්ධ කරන රූප අනුව කොහොමද වේදනා අනුව කොහොමද සංඥා අනුව කොහොමද සංස්කාර අනුව කොහොමද විඥාන අනුව කොහොමද කියන එක තවත් තවත් එක පැත්තකින් ළඟා වෙන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මං හිතුවා ඒ අපි සුපටිපන්න ගුණය ගැන කතා කරනකොට අපි එලඹිච්ච පෙලඹිච්ච බව මේක වැඩේට බැහැගත් බව දැක ගන්න පුළුවන් මේ පංචස්කන්ධයේ රූපස්කන්ධයට ඇති වෙන වෙනස්කන්ධියා බලනකොට. ඒක මේ පංචස්කන්ධයේ තියෙන විඳීම් සම්භාරයේ වේදනාස්කන්ධය දිහා බලනකොට හැඳිනීම් සම්භාරයේ සංඥාස්කන්ධය දිහා බලනකොට සකස් කිරීම අරැඳීම් ගෙත්තම් පන්නං ගඩ මේ සංස්කාර සංස්කන්ධේ ඉතින් විඥානස්කන්ධේ හිතයි අන්නේකදී මේ රූපස්කන්ධය හා සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් මේ කෙලපැමිනීම දකින්නකොට සම්පූර්ණයෙන්ම පංචස්කන්ධයෙන්ම තව ඇවිල්ලා නැති වුණාට රූපස්කන්ධේ මුත් යම් ප්‍රමාණික ආංශික වශයෙන් මේක අත්දැක ගන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම උද්ෘතයක් වශයෙන් සඳහන් කරනවා නම් ඔය චංකි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති කියලා. කයනොත් ඒක Tamanට වැටහෙනවා. ගැන කයත් සාක්ෂි දෙනවා යන්තන් දැන් තිබුණු රාගයක් යම් ප්‍රමාණික රාගයක් 100ක් රාගෙ නෙවෙයි යම් ප්‍රමාණික රාගයක් ප්‍රහීන වුණා මුලින්දුදා දැම්ම තල් ගහක් කැපුවා වගේ දලු නොලන තත්ත්වයටපත් කරා අභාව પ્રાપ્ત කරා නැවත ඇති වෙන්නේ නැහැ කියන එක කයටත් වැටෙනවා. දෝෂේ දුරු වෙනකොට කයටත් වැටෙනවා. මොහේ දුරු වෙනකොට කයටත් වැටෙනවා. ඒ නිසා කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති කියලා මේ අපි එක එක සෛලයක් සෛලයක් පාසා මේ ලබන නිවනේදී මේ ලබන විමුක්තියේදී සාක්ෂි වෙනවා. අන්තර මුළු කයම සාක්ෂි දෙනවා. මේ හැම වෙන දෙයකදීම. අනේ ඒ පැත්තෙන් බලලා අපි කොහොමද මේ රූපස්කන්ධය හරහා මේ අවසාන ඵලයේ වෙන සුගත ගුණයේ ආංශික වශයෙන් ලබන කොටස් වශයෙන් ලබන මේ ජයග්‍රහණ වලට කයින් ලැබෙන සාක්ෂි. ඒක සඳහා උපාදාන පරිවර්ත සූත්‍රයේ සඳහන් කරලා තිබුණේ සුපටිපන්න භාවයේ විස්තර කරනකොට යේකේචි සමනාවා බ්‍රාහ්මනාවා ඒවං රූපං අභිඥාය ඒව රූප ඒවං රූප සමුදයං අභිඥාය ඒවං රූප නිරෝධං අභිඥාය ඒවං රූප නිරෝධගාමිනී පටිපදං අභිඥාය රූපස නිපිතා විරාගා පටිපන්නා තේ සුපටිපන්නා. මේ රූපය හටගන්නේ මෙහෙමයි. නෑ රූපය කියන්නේ මේකයි. ඒක මේ නැති තැනක ඉඳලා හටගන්න තැන මේකයි. හටගත්ත තැන ඉඳලා මේක ගෙවම් කරන තැන මේකයි. මේ ගෙවම් කිරීම නැවත නැවත දකින ප්‍රතිපදාව මේකයි කියලා යම් කිසි කෙනෙක් සීමිත කාල පරාසයක හරි කමන්නේ පරියන්කේක වගේ මේ රූපය කියන්නේ මේකය ඒක නැති තැන ඉඳලා හටගන්නේ මෙහෙමය. හටගත්ත වූ රූප ධර්ම ගෙවෙන්නේ මෙහෙමය. මේ ගෙවීමයි ප්‍රතිපදාව කියන්නේ මේ ගෙවීම නැවත නැවත දක්නාසුළු ජීවන රටාවක් පුරුද්දක් ප්‍රතිපත්තියක් හදා ගන්නවන සුපටිපන්නයි කියලා තියෙනවා. ඒ සුපටිපන්න ගුණය විස්තර කරලා පස්සේ ඒ සූත්‍රයේයි මේ අපි ගත්ත ආජීවක ශාවක සූත්‍රයේ සමාන්තර ගතියක් පෙන්නනවා. ඒකේ පෙන්නනවා මේ සුපටිපන්න ගුණයේ අනුව දිගට කටයුතු කරන්න ගියොත් ඒකේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං රූපං අභිඥාය ඒවං රූප සමුදයං අභිඥාය ඒවං රූප නිරෝධං අභිඥාය ඒවං රූප නිරෝධ ගාමිනී පටිපදං අභිඥාය රූපස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා නැවත ඇති නොවනා තාලටේ රූපය తాවකාලිකව ඇතිලා නැති එක නෙවෙයි සම්පූර්ණ ගෙවම් කරන්න පුළුවන් වුණා නම් තේසු විමුක්තා කියලා. යා රූපයෙන් මිදුණා. ඉතින් ඉස්සෙල්ලා වෙන්නේ මොකද්ද? తాවකාලිකව වරින් වර සීමිත කාලයකට සීමිත අර්ථයක් හටදී රූපයන්ගේ මිදීම සිද්ධ වෙනවා. මිදලා මේ මිදීම තමයි මේ අවසාන සුගත ගුණය නියෝජනය කරන ලක්ෂණය මේ මිදිච්ච ස්වරූපේ තව තවත් දීර්ඝ වශයෙන් බහුලීගත කරනවා කියනවා. භාවිත කරනවා කියලා කියනවා. ආනෙම කරගෙන කරගෙන යනකොට අපුරුදු කරනවා මේ රූපයන්ගේ ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත වැඩි උද්දීපනය කරලා උලුප්පලා බලනාසුළු දෘෂ්ටි කෝණයක්. අම්මිතකල් බැලුවේ මතුවෙන පැත්තනේ. මත වෙන පැත්ත මංගලයි කියලානේ බැලුවේ. දැන් මේ පුරුදු කරන යෝගාවචරය නැති වෙන පැත්තයි ඇති වෙන පැත්තයි සමානව බලලා නැති වෙන පැත්තේ රහස තියෙන්නේ ප්‍රතිපදාව තියෙන්නේ මාර්ගය තියෙන්නේ නැති වෙන පැත්ත ඉස්මතු වෙන තාලෙට. නැති වෙන පැත්ත කැපී පෙනෙන තාලෙට ජීවන රටාවක් හදා ගන්නවා දෘෂ්ටි කෝණයක් හදා ගන්නවා යෝනිසෝ මනස්කාරයක් හදා ගන්නවා ඒ තාලෙට කටයුතු කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ බුද්ධයට තේරෙන පටන් ගන්නවා වෙනදා නොදක් ප්‍රමාණයට ඊටදී ගැඹුරට ඒ ගෙවන් කිරීම ක්ෂය කිරීම වැය කිරීම ඒක ප්‍රතිපදාව කර ගන්නවා. හරියට දවල්ට කනවා, උදේට කනවා, දවල්ට කනවා, රැට කනවා. නැවත නැවතත් මතුවෙන මතුවෙන රූපයේ ගෙවන් වෙන පැත්ත දැක ගන්නාසුළු ජීවන රටාවකට වැටුනොත් ඒ පුද්ගලට කවදා හෝ මේ රූප නැවත ඇති නොවන තාලෙට නැති වෙන එක තදංග වශයෙන් නිවීම නෙවෙයි පටිප්පසම්බ සමුච්ඡේදක් වශයෙන් නිවීම දැකපු දවසේ තේරෙන පටන් අර ගන්නවා අර తాවකාලිකව ඇතිවීමෙන් නැතිවීම යන ගමනට නැතිවීමේ පැත්ත විශේෂණය කරලා විශේෂඥ වෙලා නැති වෙන පැත්තට පොහොර දාන කටයුතු කරන පටන් අරගත්තොත් ඒක පුදුමාකාර ක්‍රම සහ විදි තියෙනවා ඒකේ සියුම් භාවවලට යන්න පුළුවන් යන්න යන්න ගියාට පස්සේ Tamanට ආය ඇති වෙයිදෝ නැද්දෝ කියන සැක නැතෝ දැන් ඇත්ත වශයෙන්ම නැති වුණා කියලා යම් යම් සුවිශේෂී සම්දිස්ථාන දැක් ගන්න පුළුවන්. අන්න එතෙන්දි වෙන මිදීම සුන්දර වූ මිදීමක් නිසා සුන්දර වූ විමුක්තියක් නිසා සුවිමුත්ත විමුක්තයි රූපෙන් වෙන් වුණා සුවිමුත්ත වුණා. ඒක හරියට කියනවා නම් ඒ අපේ ඔය මේ පිටේ එන කටුපිලිකා තියෙනවා. එහෙම නැත්නම් ඔය ගල් තලිඹු වගේ දේවල් තියෙන කැපුවට පස්සේ සනීපේනවා. ටික කාලෙකින් ආයෙමත් වෙනවා. ආයෙ කපනවා ආයෙ සනීපේනවා. කොහොම කර කර කර කර කරගෙන යනකොට රණ දෙයක් නැතුවට කැපුවට ආයෙමත් වෙනවා. කියලා ඉවර කවුරු හරි මොකක් හරි නිෂ්ඨාවකට බෙහෙතක් හම්බෙල වෙලා ආයෙ කපනවා ආයෙ නොයනා තාලෙට. උනොත් අර මෙතෙක් ඇතිවෙමින් නැතිවෙමින් යන ලෝකදී හම්බෙච්ච తాවකාලික සුඛයක්. නමුත් ඒක නැවත ඇති වෙයිද කියන සැකේ නිතරම ඉඳුල් වෙලානේ තියෙන්නේ. නමුත් සුවයක් වුණාට පස්සේ එයාට ඒ අර නැවත ඇති වෙයිදෝ කියන සැකය පුදුමාකාර විදිහට අසරණ වෙන්න පටන් ගන්නවා. අසල දැන් නම් හරි. ආන්නේ වගේ මේ රූපස්කන්ධයගේ ගෙවීමක් යම් චිත්තක්ෂණයකට යම් කිසි කෙනෙක් දැක්කන එයා ඒ ගෙවම් කරන ක්‍රමේ නැවත නැවත දකිනාකාරයක ජීවන රටාව හදාගත්තා නම් ඒ පුද්ගලයා කවදා හෝ දන්නවා සුගතයි කියලා කියන්නේ ආය ඇති නොවිනා තාලට මේක ගෙවම් කරන එක. අන්න එහෙම වුණොත් බුදුහාමුදුරෝ මේ පාදාන පරිවර්ත සූත්‍රයේදී ඒ කෙනාගේ මේ මිදීම සුන්දර වූ මිදීමක් සුවිමුත්තා කියලා කියනවා. යේ සුවිමුත්තු තේ කේවලිනෝ යම් කිසි කෙනෙක් මේ විදිහට මිදුණා නම් ඔහු කේවල තත්වයකට යනවා. ඒ කියන්නේ කවදාකවත් සාපේක්ෂ නැති තත්ත්වයක්. අරකට මේකට සංතන්දනය කියලා කියන්න බැරි ඒකාන්තයක්. උපේක්ෂා, අපේක්ෂා, සාපේක්ෂා. හැම වෙලාවෙම තව එකක් ගැන අපේක්ෂාවක් සහිතවයි කතා කරන්නේ. නමුත් මේ රූපයන්ගේ ගෙවීමට ගියාට පස්සේ ඒක කේවල தත්වයකටපත් වෙනවා. ඒක සාපේක්ෂතාවාදී ඉක්මවල යනවා. යේ කේවලිනෝ වට්ටන්තේ සම්නත්ති පඤ්ඤාපනායි කියලා තියෙනවා. යම් කිසි කෙනෙක් අන්නේ කේවලත්වයේ දැක්කනම් ඒ කියන්නේ ඒකෙන් අඩු කරන්න කියලා ගෙවන්න කරලා තියෙන අන්තිම ගෙවීම දැක්කනම් එහාට ඊට පස්සේ කෙලෙස වට පහළ වෙන්නෙත් නෑ කර්ම වට පහළ වෙන්නෙත් නෑ විපාක වට පහළ වෙන්නෙත් නෑ මෙතෙක් වෙලා තිබුණේ මතුවෙන කෙලෙස් අඩුවෙමින් අඩුවෙමින් අඩුවෙමින් ගියා කරන කර්ම වලත් වේගය අඩුවෙමින් අඩුවෙමින් අඩුවෙමින් ගියා ඒ නිසා ලැබෙන විපාකවලත් අඩුවක් තිබුණා. නමුත් තාමත් ඒ විශේෂයෙන්ම අඩු කරන්න පටන් අරගත්තට පස්සේ දැනෙනවා අඩුවක් දැනුණට Tamanට නොදැනි හීන් නූලේ තාමත් රාගයට යට වෙන වෙලාවල් තියෙනවා. ද්වේෂයට යට වෙන වෙලාවල් තියෙනවා. මොහයට යට වෙන වෙලාවල් තියෙනවා. නමුත් ඒක පාලනයක් අරතේ සිද්ධ වෙන්නේ. ඒ පාලනයේදීත් එnde end end end ඒක ගෙවන් වේගන යනවනම් ඒ කිරිච්ච කිරිච්ච රාග දෝෂ මොහොන අනුව කර්ම වට විපාක වට කෙලස් වට සිද්ධ වෙනවා. නමුත් ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේක හේතුඵල ධර්මයක් අනුව සිද්ධ වෙන දැන් ගෙවෙමින් පවතින නිකන් හඳ බැහැගෙන යන කාලේ වගේ. අවපක්ෂේ. ඉතින් ලෝකයා මේක දකින්නම අවපක්ෂයට තමයි. බුදු ලෝකයාගේ දිගටම චීන රාගේ වඩන කතාවක්, ද්වේෂේ වඩන කතාවක්, මෝහේ වඩන කතාවක් අපි කරන සෑම මෙහෙවීමක්ම ප්‍රයෝගයක්ම නිර්මාණයක්ම හැම එකක්ම ඉන්නේ රාගේ, ද්වේෂේ, මෝහේ හරහා. ඉතී යෝගාවචරයේ සුගත ගුණේ නම් වූ රාගේ නැවත නැති නොවෙනාතාට, ද්වේෂය ඇති නොවෙනාතාට, මෝහය නැවත ඇති නොවෙනාතාට ගෙවන් කිරීමේදී ඒ අවවක්ෂයට වැටිලා කර්ම රැස් කරනවා ඒ වගේ විපාකත් ලැබෙනවා කෙලෙසුත් ටිකක් තියෙනවා නමුත් මේක ගෙවන් විමින් තියෙන්නේ කියලා දැනගත්තොත් ඒ යෝගාවචරයා ඒ ධෛර්ය ගන්නේ උනන්දුව ගන්නේ කුසල ඡන්දය ගන්නේ කවදා හෝ මම මේ ඉතුරු වෙලා තියෙන ටිකක් ගෙවම් කරන්න ඕනෑ කියන මේ සුගතයන් වහන්සේ නමක් දිහාවට සුගත ගුණය දිහාවට වැටිගෙන තමයි මේ කෙලෙස් සහිත පුද්ගලයා දිහා බලනනම් කවදාකවත් අහුවරණයක් වෙන්නේ නැහැ. අන්න ඒ தત્ත්වයේ මේකේ මේ ධර්මතාවය අනුව බලනකොට යම් කිසි කෙනෙක් මේ කායනුපස්සන භාවනාව පටන් අර ගන්නකොට ඒ කායනුපස්සනාවේදී සර්වචන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න ඉදිච්ච මේ ඇහිං රූප බලන එකත් රූප වැඩ පිළිවෙලක් තමයි. ඒකට රූප කියන සාමාන්‍ය නමක් වැටෙනවනේ. ඊට පස්සේ කණේ ශබ්ද ඇහිල්ලත් රූප වැඩ පිළිවෙලක් තමයි. කන කියන්නේ රූපය, ශබ්ද කියන්නේ රූපය. නාසයෙන් ගඳ බැලිල්ලත් රූප වැඩ පිළිවෙලක් තමයි. දිවෙන් රස බැලිල්ලත් රූප වැඩ පිළිවෙලක් තමයි. කයෙන් පහස ලැබිල්ලත් රූප වැඩ පිළිවෙලක් තමයි. නමුත් මේ රූප කියලා අර ඇහැට පේන රූපයි අනෙක් රූපයි වෙන් කරන්න ඕන නිසා අපේ පොතේ අර ඇහැට පෙනෙවට රූප රූප කියලා කියනවා. කනට ඇහෙන රූප වලට කියනවා ශබ්ද රූප කියලා. නාසයට දැන් රූප දෙනවා ගන්ධ රූප කියලා. දිවට දැනෙනවට කියනවා රස රූප, කයට ලැබෙනවට පොට්ටබ රූප කියලා. මෙන්න මේ රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප කියන දේවලුත් ඇහ, කන, දිව, නාසය, කය කියන මේ දේවලුත් සරුවචනාංශයේ දැකලා තිනවා වැඩියෙන්ම රාගය උපදවන්නේ කෙනෙක්ගේ හිත විශේෂයෙන්ම වුණ කරපු නැති කෙනාගේ වැඩි වැඩියෙන්ම රාගය උපදවන්නේ රූපයට සහ ඇහැට. නැත්නම් ඇහැට වැටෙන රූප රූප මතින්. ඒ නිසා අපි ඇස් දෙක අරගෙන ඉන්නකොට ඒ දේවල් වලින් ගලන රාග, ద్వේෂ, මෝහ ප්‍රවාහ මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් අපිට ඇස් දෙක වහගෙන හිටියොත් පේන තියෙන්නේ මහා කාල කණිකමක් මෙච්චර පිං කරලා ලබුව ඇස් දෙකේ මේව බලන්නේ නැතුව මොකටද ඉඳලා කියලා. නමුත් ගිනුමක් කියන්න බැරි තරම් ප්‍රමාණ කරන්න බැරි තරම් කෙලෙස් දෝරා ගන්න නිසා ਸਰවචනංශී ආධුනිකයට කවදාකවත් මේ ඇහැ පිළිබඳව බණ භාවනා කරන්න මනසකාරය පවත්තන්න කියන්නේ ඒක මොකද මේ වෙලේ දුවලවත් දිනන්න බැරි මිනිහට ඔලිම්පික් ගහන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. අඩු ගන්න වෙලේ දුවල දිස්ත්‍රික් මට්ටමට ගිහිලා ජාතික මට්ටමට ගියොත් විතරයි අඩු ගන්න ඔලිම්පික් යන්නවත් පුළුවන්. ඒ නිසා ඒකට බුදුහාමුදුරේ ඒ තරඟ දීර්පත් වෙන කියන්නේ. ඇහැ නැති වෙච්චාම අපිට කෙලෙස් ගොඩාක් උපදවන්නේ කණේ ශබ්ද වලින් ඊගාට නාසී ඊගාට දිවේ අඩුවෙන්ම කෙලෙස් උපදෝන නැත්නම් ගොරෝසුටම කෙලෙස් උපදෝන ආධුනිකයට අල්ලන්න පුළුවන්ම තන වශයෙන් පෙන්වන්නේ කාය ප්‍රසාරි. විශේෂයෙන් මේකට ලැබෙන පොට්ටබ්බය කාය කාය කුචුකවන කාය කුප්පනේ මේ පොට්ටබ්බය ඇහැට වැටෙන වර්ණ රූපෙට වඩා හුඟක් ගොරෝසුයි. කනට ඇහෙන ශබ්ද රූපෙ පේන්නේ නැහැ. නාසයට දැනෙන ගඳ රූපේ පේන්නේ නැහැ. දිවට දැනෙන රස රූපේ පේන්නේ නැහැ. දිවට ගන්න ආහාර දැනගත. නමුත් මේ පොට්ටබ්බය ඊටදී අල්ලන්න පුළුවන් නිසා සර්වචනසේ කය සහ පොට්ටබ්බය ඉදිරිපත් කරගෙන මේ කායනුපස්සනාවක් කතා කරනවා. ඒකෙදි අපි පසුගිය දවස්වල කතා කරපු විදිහට මේ කය විවේකීව තියලා ඒ කයේ යන වැඩපිළිවෙල දිහා සාවධානව බලා ඉන්නවා මිස මේ කයට විධාන දෙන්න යන්නත් එපා අදිෂ්ඨාන දාන්න යන්නත් එපා මේක වේවා අරක වේවා කියලා මොකක් හරි පිටිපස්සේ අඹාගෙන යන්නත් එපා අඹාගෙන යන ක්‍රම තියෙන ඒකට අපි සමත භාවනා කියලා කියනවා ඒකට හිත தත්ත්වගත කිරීමක් කියලා කියනවා හරි පාරේ යනද නැති පාරේ යනද කියන්නේ බුදු කෙනෙක්ම ඉන්න ඕන නමුත් මේ කයේ සිදුවෙන ක්‍රියාවලිය දිහා බලන ඉන්නකොට ප්‍රකට දේ තමයි ඉස්සරහට එන්නේ මේක තමයි දුරදිග යන්න අපිට අත්වල වෙන්නේ ඒක නිසා භාවනා කරන එකට කියනවා පටල වාඩිලා මේ කායන පස්සනාව කරනකොට හොඳට කයට වේදනාවක් ඇති නොවන විදිහට වාඩි වෙලා සද්දන තැනකට ගිහිල්ලා අදිස්ථාන කරලා නැත්නම් හිතට කියන අදිස්ථාන කරන්න එපයි කියලා කිව්වට අයිසනගානි මට මේ හිතිවිලි වලින් බාධාවක් නැතුව ඊට ලැබේවා ඒ සඳහා බුද්ධානුසුති කරන්න ඕන ටිකක් කරන්න නැත්නම් සක්මන් ටිකක් කරන්න ඒ සුදුස්තනකට වාඩි වෙලා මොනවාක්වත් හිතට දාන්න නැතුව බලන්න ඉන්නකොට මොකද වෙන්නේ? මෙතන කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නේ කයේ කයානුව බලනාසුලෝ ඉන්න මේ කය රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් කරන්න හදන්නෙත් නෑ දොඹකරයක් විදිහට වැඩ ගන්න හදන්නෙත් නෑ මොකක්වත් නෑ නිකන් උඹහක් වාගේ මිශ්‍රයේ තියෙන පිරමීඩයක් වාගේ තැම්පත් කරලා බලන ඉන්න බලන ඉන්නකොට එන දේ තමගේ කර්මස්ථාන වෙන බවක් දුර ගමනකට යන්න අත්වල වෙන බවක් දැනගෙන ඉන දෙයට සාදර වෙන මිසක පැනලල්ලන්න යන්නෙත් නැහැ. ලුහුපදින්ට යන්නෙත් නැහැ. මට ආසවල දේ වේවා කියලා හිතන්නෙත් නැහැ. මේකම ඔය අන්තිම තියෙන සුගත ගුණේ ප්‍රධාන ලකුණ. සුගත ගුණේ කියන්නේ රාගේ නෑ කියන එක. රාගේ තියෙනවනම් අපි බලාපොරොත්තු තියෙනවා, අදිෂ්ඨාන තියෙනවා, අරක වයන් මේක වයන් කියලා. මෙතනදී පටන් ගන්නකොටම නෑ. ඒක නිසා ඇස්තික වහන සද්ද නැතනකට ගිහිල්ලා ගන්ධ රස බලන්නේ නැතුව මෙන් බලාගෙන ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාසයේ බතු වෙනවනම් හොඳයි. මතු වෙනවනම් ඒත් හොඳයි. සමහරව උදරේ පිම්බීම හැකිලින් මතු වෙනවා ඒක හොඳයි. මතු වෙන්නේ නැත්නම් ඒත් හොඳයි. නමුත් ඉන්න බව දන්නවනම් ප්‍රධාන වශයෙන් භාවනාවට පිවිසලා ඉවරයි. නමුත් අපේ හිත එහෙම දෙයකට ඉදිරිපත් කළාම හරියට අන්ධකාරයට ගිහලා අන්ධකාරයට ගිය ගමන් නිලංකාර වෙනවා. නමුත් අන්ධකාර ටික වෙලා ඉන්නකොට පොඩි පොඩි ඡායාවල් පේනවා. අන්ධකාරට හුරු වෙනකොට ඔය හිත ඇහි තියෙන යස්ති සයිලොන්ලා කේතු සයිලොන්ට මාරු වුණාට පස්සේ ඒ මාරුවේදී නිලංකාර වෙනවා. ගිනි කන වැටෙනවා. ආලෝකෙට ගියම ගිනි කන වැටෙනවා. අන්ධකාරට ගියම මේ නිලංකාර වෙනවා. මොකද ඒකම ටික වෙලාවක් ඉන්නකොට ඒක පේන්න පටන් ගන්නවා. ඒ වගේ ඇතුළට ගිය ගමන්ම හිත නිකන් අන්ධකාර නිලංකාර වුණා වගේ ඇත්තට මේක නිසාම තමයි භාවනා කරන්න ඇත්තක වහගෙන ඉන්න බැරි තරම් බයයි. කෙලස්. ඉන්ජයකතනල ඇත්තක වහගෙන හිටියත් ඒක විශාල ජයග්‍රහණයක්. හැබැයි ඇත්තක වහගෙන යමක් නොකර ඉන්නවනම් ඒක තමයි ලොකුම ජයග්‍රහණය. ආනේ මේ ඉන්නකොට ඒ ඊ ගාවට පේන්න තියෙන එක පේන්න පටන් ගන්නවා. මේක විකෘතියක් නොවෙන්නේ අස්වාභාවික නොවෙන්න හරියට මගේ කර්මස්ථානේ මේකයි කියලා තෝරනවා කියන එක උගත් නැත්තඳ හරි අමාරුයි. මොඩයන් වෙලා දිනේ බන තේරෙන්නේ නැති නිසා නැත්තම් මොඩයට අහු වෙනව හොඳට කලියුත්තේ මේකයි කියලා උපදේශය දෙන්න විදියක් නිසා එයත් අමාරුයි තමයි ඉන්නේ. ඒක නිසා ස්වභාවයෙන් මතුවෙන අරමුණ ඉදිරිපත් කර ගැනීමෙදීමත් රාගයට උල්පන්දන් නොදෙන, ద్వේෂයට උල්පන්දන් නොදෙන, මෝහයට උල්පන්වන් නොදෙන ගතියක් තියෙනවා. නමුත් ඒක පේන්නේ නෝන්ජල්කමක් වගේ. ඒක පේන්නේ නිකම් පාලනකින් තොරව රාජ්‍යයක් වදින අරාජික තත්වයක් වගේ. මො සුගතුණේට කවදාකවත් යන්න බෑ. පටන් ගන්නකොටවත් ඇඟිලිනු ගහ ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න. අන්නේම ඉන්නකොට සමහරෙකුට ආනපනමක් වෙන්න පුළුවන්. සමහරකට පිම්බි මහැකිරීම මතු වෙන්න පුළුවන්. ආන්නෙම මතු වෙන ප්‍රකට දේ අනුව බලන හිටියොත් මේකට හරියට අතුරු අන්තරා තියෙනවා. කයි වේදනා, ශබ්ද, හිතවිලි, ඇහැට රූප පේනවා, ඇත් දෙක වහගෙන හිටියට කනට ශබ්ද වගේක් ඇහෙනවා. ශබ්ද පිට නැති වුණත් මේ වගේ බාධක තියෙනවා. අන්නේ බාධා වලදී තමයි මේ බලන්න හදන්නේ ස්වභාවයෙන්මත් වෙන දෙයි. ඒක අතුරු ආන්තර නැතුව මේක දිගේම යන්න ඕනේ මොකද යම් කිසි දෙයක විපරිණාමයේ බලන්න නම් ඒ වස්තුව දිහා නැවත නැවත බලන්න ඕනේ. විශේෂයෙන්ම කියනවා සටහනක් දැකපු දේ කාලානුරූපව ඒකේ ආකෘති මාරුව එහෙම නැත්නම් ආකාර වෙනස් වීම දකින්නම් ඒ අරමුණ දිහාම ඇත්ත එක කරවිල වෙනකම් ඒකම දිහා බලන්න. එහෙන් බලන්න ඉnde ඉnde ඉnde ඉnde මේ තමන් බලපු දේ කාලයේ දිගේ යනකොට යම් යම් විපරිණාම වලටපත් වෙනවා. ඒක නිකන් පේන නොපෙනෙනා මට්ටමක තියෙන. හඳ දිහා බලන හිටියත්, අරු දිහා බලන හිටියත්, ඉර දිහා බලන හිටියත් කවදාකවත් පේන්නේ නැව හෙල්ලෙන බව. නමුත් ඒ වෙලාවේ චන්ද්‍රිකාවක් කරනවා දැක්කොත් අපිට විශේෂයෙන් කැපිලා පේනවා. නමුත් මේ හැම දෙයක්ම ওই සාමාන්‍ය චන්ද්‍රිකා වගේ ලක්ෂ ගුණයක් වේගෙන් කරකැවි කරකැවි තියෙනවා. නමුත් අපි කරකැවි කරකැවි නිසා අපිට පේන්නේ ඒක වෙනසක් පේන්නේ නැහැ. හොඳට අඬහඳ තියෙන දවසක අන්ධකාරයේ තරු තරුත් එක්ක හඳ දිහා බලන් හිටියොත් කිට්ටුවෙන් තියෙන තරුවකුයි හඳයි දෙක පැයක් ඇතුළත බලන්න එක පළල පැයකින් බලන්න ඔන්න වෙනස තේරෙන්න පටන් ගන්නවා. තරු මණ්ඩලයේ තියෙද්දි හඳේ මොකද්දෝ පුංචි ගමනක් තියෙනවා. ඉතින් මේක සඳහා ලොකු ඉවසිල්ලක් තියෙන්න ඕනේ. මේ හඳ තරු අතර అలවල තියෙන එකක් නෙවෙයි ඒක අතර ගමනක් තියෙනවා තරු හඳ අතර හඳේ කියන වෙනමම වැඩපිළිවෙලක් කියලා තේරෙනවා. ඒ වගේම තමයි අපි හඳ දිහා බලන්න හිටියොත් කොයි පැත්තෙන් බැලුවත් හඳ ලෝකේ වටේ රවුමක් යනකොට හඳ කක්ෂේ වටේ එක රවුමක් කරකවන. ඒ නිසා හැමදාම ලෝක පැත්තට තියෙන එකම මුණත. මේ මෞංකාර දෙයයන්න්දේ කරපු දක්ෂ නිර්මාණයක්ද දන්නෙත් නෑ. මොකද්ද දන්නේ? රවුම පොළොව වටේ රවුමක් කරනකොට හඳ ඒ කක්ෂේ වටේ රවුමක් කරන නිසා හැමදාම පේන්නේ එක පැත්තමයි. ඒක නිසා පොළවේ ඉඳලා හඳ මැප් කරන්න ගත්තොත් හඳේ සිටියන් අඳින්න ගත්තොත් කොච්චර දක්ෂ දුරේක්ෂකකින් බැලුවත් 150ට එහා යන්න බෑ. ඉතින් පසුගිය අවුරුදු 40ෙම ඔය අභ්‍යවකාශ නිරීක්ෂකයන් බලාන ඉන්නකොට දැක්කලු අවුරුදු 40කට සැරයක් හඳ 105ක දෝලනයක් ඇති කරනවා. මේ පැත්තට 105 මේ පැත්තට 100. එතකොට මේගොල්ලෝ මේ වෙන දෝලනයේ දිහා බලාන ඉඳලා මේ හඳ සිටියන් ගත කරන්න ගියොත් අවුරුදු 40ක් යනකොට 150 ඉඳලා 60 දක්වා යන්න පුළුවන් සිටියන් ගත කිරීම. ඉතින් හිතන්න මේ ඉතුරු 105 අල්ලන්න අවුරුදු 40ක් බලන්න. නමුත් ඒත් වෙනසක් තියෙනවා. බලන්න හිටියොත් එකම වස්තුව දිහා බොහෝ වෙලා වෙනසක් තියෙනවා. මේ වගේ තමයි ආස්වාස් ප්‍රසවාස දිහා, පිම්බීම හැකිලිම දිහා බොහෝ වෙලා බලන්න හිටියොත් අනිවාර්යයෙන් මේකේ විපරිණාමයක් පෙරලියක් ඇති වෙනවා. මේකට ප්‍රධාන බාධා දෙකක් තියෙනවා. එකක් තමයි බාහිරින් එන අරමුණු නිසා මේක නඩත්තු කරගන්න බැරි කම. අරමුණේ මේ හිත තියාන්න බැරි එක. දෙක අපේ ස්වභාවයෙන්ම හිත මෙච්චර සම්බන්ධ වූ ප්‍රාණි ආස්වාස් ප්‍රසාසී පෙරලියක් සිදුවෙන බව දකින්න කැමති නැහැ. එතකොට බය හිතෙනවා. මේ පණ පණ නැගිලා තියෙන්නේ මේකේ ඒකේ හෙල්ලුම් කරන දෙයක් බව දකින්න කැමති නැහැ. මේ නිසා ආනාපාන දිහා ගොඩාක් කල් භාවනා කරන කෙනෙකුට පමණයි ගුරුවරයා හොඳටම උපදෙස් දෙනවා කෙනාට පමණයි එහෙම නැත්නම් ලෑස්ති වෙලා ගිය කෙනාට විතරයි මේ ආශ්වාස ප්‍රශ්වාස වල එක දිගට බලනකොට විපරිණාමයක් පෙරලියක් පරණ තිබුණු සටහනට වැඩිය වෙනස් සටහනක් පරණ තිබුණු ආකාරයට වැඩිය වෙනස් ආකාරයක් තියෙන කියලා දැක් ගන්න පුළුවන්. අමහරකට කටට උත්තරේ දීලා ගන්න වෙයි. ඒක නිකන් හරියට හිත තත්ත්වගත කරන දෙයක් වගේ. ඉතින් ඒ නිසා කියනවා ආශ්වාසයෙන් ආශ්වාසයට ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට එහෙම වෙනසක් දැක ගන්න බැරි නම් ඒක බලපං කියන්නත් හොඳ නෑනේ මොකද එතකොට හිත තත්ත්වගත නිසා ආශ්වාස ප්‍රශ්වාස දෙක අතරත් වෙනසක් තියෙනවද කියලා බලන්න කියලා. මේක ඇත්තටම සුද්ධ වශයෙන් මේ විපස්සනාවට නැඹුරු කරන උපදේශයක්. නැත්නම් උස්ම හිත තියන වෙන්න පුළුවන්. නමුත් මේ විපරිණාමයට හිත උලුප්පල ගන්න විපරිණාමයට හිත අවසල ගන්න ආස්වාසය සහ ප්‍රස්වාසය දෙක අතරවත් වෙනසක් තියෙනවද කියලා බලලා මේක අල්ලගත්තට පස්සේ මේ වෙනස්කම් හැකිතාක් උපමාන දිගේ බලන්න කියනවා. ආස්වාසය සීතලයි ප්‍රස්වාසය උණුසුමයි ආස්වාසය දිගයි ප්‍රස්වාසය කොටයි නැත්නම් ආස්වාසය කොටයි ප්‍රස්වාසය දිගයි ආස්වාසය බොහොම නිශ්චලයි ප්‍රස්වාසය කලබලයි නැත්නම් ප්‍රස්වාසයේ නිශ්චලයි ආශ්වාසයේ කලබලයි මේ වගේ පැතිකඩ රාශියක් තියෙනවා. ඉතින් මේවා දැක්කට අපිට මේ ප්‍රස්වාසයේ ඉඳලා ඕවර් ටයිම් කරුවොත් නම් පඩියක් හම්බ වෙනවනේ මේකට කිසි දෙයක් හම්බ වෙන්නේ. මේකදී බලා හිටියක මොනවක්වත් හම්බෙන්නේ නැති නිසා කවුරුවක්වත් ඒක දැක්කට මේකේ මේ විස්තර දැකීමයි සුපටිපන්න ගුණේ මේක හරහමයි සුගත භාවයට යන්නේ කියන එක දන්නේ නැති නිසා ඔහේ බලන ඉන්න ගතියක් තියෙනවා. ඉතින් එතකොට එක්ක නිින්දට වැටෙනවා එහෙම නැත්නම් මේක නීරස වෙනවා. නමුත් මේ නීරස ඇති නොවීම සඳහා හොඳට අරමුණේ මේ පැති දෙක දිහා බලලා හොඳට බලන්න හිටියොත් ඒක ධර්මතාවයකට නැත්නම් පටිච්චසමුප්පන්න ධර්මතාවයකට අනුව මේ විදියට නැවතිල්ලේ හුස්ම දිහා බලන් හිටියොත් හිතේ නැවතිල්ලකුත් කයේ නැවතිල්ලකුත් හුස්මේ නැවතිල්ලකුත් වෙන්න ඉඩ තිබේ. මේකෙන් අදහස් කරන්නේ හුස්ම නතර කරන, හිර කරන, තද කරන, කෙටි හුස්ම බලන්නයි, හයියෙන් පිබ්බ පිබ්බ දිග හුස්ම බලන්නයි නෙවෙයි මේ කියන්නේ. බලාගෙන හිටියොත් නිදාගෙන ඉන්න නිඳ යන බබෙක් දිහා බලන හිටියොත් ඒ බබාගේ හුස්ම නතර වෙන හැටි, පපුස් පාත් වෙන හැටි බලලා ඉඳපු ගාන හොඳට නිදා ගන්න. ඒ වගේ තමයි හයියෙන් දුවන කෙනෙක්, හිටගෙන ඉන්න කෙනෙක්, ඉඳගෙන ඉන්න කෙනෙක්, නිදා ගන්න කෙනෙක්, නිින්ද ගිය කෙනෙක් මෙන්න මේ ක්‍රියාවලිය හුස්ම දිහා බලාගෙන ඉනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සංසිඳෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ සංසිඳීම තමයි රූපයාගේ සංසිඳීම කියලා කියන්නේ. මොකද මේ පට වියපෝ තේජෝ වායෝ වලින් හැච්ච මේ ශරීරයේ ඇහෙන් රූප බලනවා කණෙන් ශබ්දන ඔක්කොමත් රූප තමයි. නමුත් අපි ඒවා නතර කරලා මේ එකකට හිත දාලා ඒකේ සංසිඳීමක්ද ඇවිසිල්ලක්ද වෙන්නේ කියලා බැලුවොත් බොහෝ කල් භාවනා කරනකොට ස්ථානයේ සිද්ධි වෙනකොට කර්මස්ථානයේ සිද්ධි වෙනකොට ගුරුවරයා පිළිබඳ විශ්වාසය එනකොට මේ සුවක්ඛාත ගුණය පිළිබඳ සද්ධාව ඇති වෙනකොට තමන්ගේ සුගතිපන්න භාවය වැඩෙනකොට ඒ යෝගාචර තේන පටන් ගන්නවා එන්නේ එන්නේ එන්නේ මේක සංසිඳනවා කියලා. එතකොට මේ සංසිඳීමේ ගතිය කියලා කියන්නේ රූපයාගේ නිරෝධය ක්ෂය වීම වැය වීම. මේක උනන්දු කරන්න ඕන. මේ මේ ඒ ගෙවෙන ගතිය උනන්දු කරන්න ඕන නම් තර රූප සමීප උත්සන්න වාසන්න බලන්න ඕන නම් ඒ යෝගාවචරයට කියනවා ආශ්වාස ප්‍රශ්වාස දෙක නම් මූල කර්මස්ථානේ ආශ්වාසයේ පටන් ගන්නටත් ඉස්සර වෙලා හිතේ තන පිහිටුල කොහොමද මේ නැති ආශ්වාසයේ ඇති තන හෙන ඇති ප්‍රශ්වාසයේ ආශ්වාසයේ වුණාට ප්‍රශ්වාසයේ පටන් ගන්නත් ඉස්සෙල්ලා අවධානය ගිහින් හරියට කැමරාව අටවගෙන රාජ්‍ය නායකයන් ඉස්සෙල්ලා තියාගෙන ඉන්නවනේ එනකොටම ෆොටෝ එකක් ගන්න වගේ. ආන්නේ වගේ එලෙබිටි සතියෙන් ප්‍රසවාසය ඇති වෙනත් ඉස්සල බලන්න හිටියොත් හටගන්න දකින්න පුළුවන්. ඒ වගේම පිම්බීම හැකලින් බලන එකනාගේ පිම්බීමේ එන්නත් ඉස්සර වෙලා සතිය අප්‍රමාද වෙලා හැකිලිමත් වෙන ඉස්සලා බැලුවොත් හට ගන්න හැටි බලන්න පුළුවන්. ඒ හට ගන්න හැටි බලපුවම මොන වෙනද පේන විදිහට මේක නාස්පුඩු පුරවාගෙන හුස්ම යන්නේ නැහැටි. උදරේ පිම්බීගෙන තැල තෙරපීගෙන පිම්බීම හැකිලිම සිද්ධුන හැටි දැකලා මේ අනුව වැළුවොත් ඒ ලාවට පටන් ගන්න ගොරෝසු බාටපත් වෙච්ච ආස්වාසේ ගිවන් වෙන හැටි ප්‍රස්වාසේ ගිවන් වෙන හැටි පිම්බි මැකිලිමේ මුලමැදාග හොඳට බලන්න පටන් අරගත්තොත් එතකොට කියනවා ෂටහංසා ආකාර දෙක හරහා මුලමැදාග දැකීම කියලා. ඇත්තටම සටහන් සහ ආකාර පේන තියෙන්නේ ආශාසය ප්‍රසවාසයේ මැද පමණයි. පටන් ගන්නකොට සටහන් ආකාර පෙන්වන්නෙත් නෑ, ගෙවෙනකොට පෙන්වන්නෙත් නෑ. ඒක බොහොම සූක්ෂමයි, මායාකාරී, ඇස්බෙන්දුම් කාරකයි. ආශාසයේ මැද සහ ප්‍රසවාසයේ මැද සංසන්දනාත්මක මේ සටහන් ආකාරවල වෙනස්කම් තියෙනවා. ඒ වගේම පිම්බි මෑකිලිමෙත් ඒ වගේ. නමුත් මේකේ ආසන්න අන්ත පටන් ගන්න තැනදී අවසානයේ දක්වා බලන්න පටන් අරගත්තොත් මේ තරම් සමීප පරිශනාවක් කළොත් ඒ යෝගාවචරයට මේ ආසල් ප්‍රසාත් දෙකේ සංහිඳියාව දෙකේම සංහිඳියාව අර සූක්ෂම දකින්නකේම ගොරෝසු තත්වේදී නිවි යෑම දකින්නකොට කලබල භාවයකින් තොරව කලකොල භාවයකින් තොරව දකින්න හම්බ වෙනවනම් ඒක මේ රූප ධර්මයාගේ Nirodhe දැකීම ක්ෂය වීම දැකීම ඒ වගේම එහෙම ක්ෂය වෙලා ගියයි කියලා අපි හිතා හිතා ටික වේලාවක් ඒකම හිටියොත් සද්දයක් ඇහෙනකොටම ආය ආනපනේ පේන්න පටන් ගන්නවා. හිතවිල්ලක් එනකොටම ආය ආනපනේ පේන්න පටන් ගන්නවා. වේදනාවක් එනකොටම ආය ආනපනේ පේන්න පටන් ගන්නවා. නමුත් අර හිතවිල්ලට සද්දෙට වේදනාවට කලකොල වෙලා ඒකට ඊර්ෂ්‍යා කරන තරහ කරන වෛර කරන ගියොත් අලුතෙන් පටන් ගන්න ආනපනේ දැක් ගන්න බැරි වෙනවා. නමුත් දැනගන්න ඕනේ මේ සංසිද්ධි ආනපානය එහෙම තියෙද්දි ඒක ජම්මාකාරක නීරසපතිය ගතිය නිසායි හිත මේ සද්ද හොයාන යන්නේ. වේදනාව හොයාන යන්නේ, හිතවිලි හොයාන යන්නේ. ඒවට ගිය ගමන් සද්දකට වේදනාවට හිතවිල්ලට හිත කැරිච්ච ගමන් ආයසරයක් ආනපනි මතුවේ. ඉතින් යෝගාවචර මේ සද්ද වේදනා හිතවිලි හරහා නැවත මේ මතුවෙන ආනපනෙ මතුවෙනවත් හා සමග දකින්න පටන් අරගත්තා නම් යාට චක්‍ර රාශියක් කරකවෙයි එක පරියන්කේදීම ආස්වාද ප්‍රසවාස එනවා ආය නැති වෙනවා ආයෙනවා ආය නැති වෙනවා ආයෙනවා ආය නැති හැම අවස්ථාවකම මේ රූපය කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රසවාසයේ නියෝජනය කරන මේ කම්පන චංචල සීතල උණුසුම් ගති. ඊගේ හට ගැනීම මෙහෙමයි නැතිවීම මෙහෙමයි. ඒවන් රූපං අභිඤ්ඤා ඒව රූපං ඒවන් රූප සමුදයං අභිඤ්ඤා ඒවන් රූප නිරෝධං අභිඤ්ඤාය මේ රූපය කියන්නේ මේකය ඒක හට ගැනීම මේකය ඒක නිරුද්ධ වීම මේකේ කියලා දැකගෙන දකිමින් මට කියන සම්මර්ෂණය කරනවා කියලා. රූප සම්මර්ෂණය කරනවා කියලා මේක කවදාකවත් හිත හිතවිල්ලක් නෙවෙයි. මේ කවදා හිතලුවකුත් නෙවෙයි. මේක ප්‍රත්‍යක්ෂයම. ඒක හොඳටම යෝගාවචරය සාතික වෙන්න ඕනේ මේ හිතාගෙන ගිය එකක් ඇති වෙන හැටි බලන්න හදනවා නැති වෙන හැටි බලන්න හදනවා. ඒක තන්නේ කර ඔළුව කර කර ගැනීම. ඔළුව නරක කර ගැනීමක් වෙන දේ ප්‍රත්‍යක්ෂ වශයෙන් බලන්න යනවනම් හටගන්ම පවචින தત્වේ නැති වෙන தત્වේ. මෙන්න මේක රූප ධර්මයක නැත්නම් අපි මේ ගත්ත ආනාපානෙ හොඳට බලන්න හිටියොත් කවදා හෝ මේක දකිමින් දකිමින් දකිමින් මේක ගෙවම් කරන පැත්ත මතු ගොරෝසු උනාට නැවතත් සංසිඳව ගන්න. ආය ගොරෝසු වෙන පුළුවන් ආය සංසිඳව ගන්න. අනේ මේ ගොරෝසු වෙන්න වෙන්න සංසිඳීමේ පැත්ත විශේෂණය කරනවා නම් සුවිශේෂී වෙනවා නම් යෝගාවචරයා ඒ රූපයන්ගෙන් සමු ගණ්ඩ ගණ්ඩ රූපයන්ගෙන් <clears throat> දුරුවන් වෙන්න වෙන්න විමුක්ත වෙන්න වෙන්න ඒ පැත්ත විශේෂණය කරන්න කරන්න සුවිමුත්ත කියන නම බුදුහාමුදුරුවෝ දෙනවා. ආ රූපයන්ගෙන් විමුක්ත වීම රූපයන් ගෙවම් කරන පැත්තට විශේෂඥතාවයක් ඇති වෙනවා. මෙහෙම කරගෙන යන කෙනාට විතරක් කියන්න පුළුවන් ඒ මං එදා හිතේනම් ආශ්‍රවසස නැති වෙලා කියලා නමුත් බලහන් ඉන්නකොට ආයෙමත් වෙනවා. ඊට පස්සේ ආය නැති වෙනවා. නැතුණා කියලා ඒක හිතාන හිතාන හිතට ආයමතු වෙනවා. මෙහෙම මේ මේ විදිහට මේක ධර්මතාවයක් මේ චක්‍ර කරකැවිල්ලක් වෙන්නේ. එnde ende ende ende ende ende එක පරියන්කක් අතලොත් තමයි 10 15 සැරේ 20 30 සැරේ මේක වෙනකොට යෝගාවචරයා අම්මතර පැත්තක් දකිනවා ආනාපානෙ නැවත ගොරෝසු වුණාට ඉස්සෙල්ලා ගොරෝසු වෙච්ච තරම් ගොරෝසු වෙන්නේ නැහැ. ආය නැති වෙනවා ආයමත් වෙනවා. එතකොට ඉස්සල තරම් ආයමත් වෙනවා. ඔහොමම ගිහිල්ලා අන්තිමට මතුවීමේ නැවත මතුවීමේ කීකරුකමක් එන්න පටන් ගන්නවා. නැත්නම් හැමතැනම නැති වෙන බව හැබෑව. නමුත් ආය මතුවෙන මතුවෙන එක ඉස්සල තරම් නැහැ. ඒක හරියට කියනවනම් මේ මකුළු දැලක් අරගෙන ඒකේ ගරාජි ටික අස් කරපුවාම මේක ඇතුලේ ඇතුලට කරකැවි කරකැවි කරකැවි කරකැවි පුංචි වෙන දැලක් නේ තියෙන්නේ. ඒ ගරාදිරිත අයින් කළ මකුළුතර දෙපැත්තට ඇද්දොත් ඉස්ලාම හම්බෙන්න රවම විශාල රවමක්. ඒක ඇතුලේ තව පුංචි රවමක් තියෙනවා එන්නේ එන්නේ එන්නේ නිකන් හක් ගෙඩියක් ආයේ ගොළු බෙල්ලෙක් ආවේ එන්නේ එන්නේ එන්නේ සියුම් බි සියුම් බි යන ඇතිවීම නැතිවීම දෙක තිබුණාට නැවත ඇති වෙන්නේ ඉස්සලා තිබුණට වඩා අඩුයි. මේන මේ ක්‍රමය යනකොට යම් දැසෙව ආය ඇවිල්ලා ඇති වෙන නැති වෙන අතර තැනක් එනවා. ඉස්සලා නම් ඇතුනේ නැති වෙන්නේ නැතුනේ ඇති වෙන්නයි දැන් යනවා තැනකට හරියට හුස්ම මොන විදියට කෙරුවත් අල්ලන්න බෑ. ඒක ඔය ඇමරිකාවේදී කරන පරීක්ෂණ වලදී කරන්නේ ඒ යෝගාවචරයෙන් අහගන්නවා. ඒක කොච්චර වෙලා යනවද මේ දෙවෙනි මට්ටමේ සංසිද්ධිය වෙන්නේ කියලා ඒ යෝගාවචරය කියනවනේ මට විනාඩි 20ක් විතර යනවායි කියලා එයාට ඒ පහසුකම් ටික දීලා ඒ භාවනා ශාලාවේ නැවත නැවත භාවනා කරවලා විනාඩි 25ක් ගියාට පස්සේ හරියට නහය උඩ ඉස්සරහට වීදුරු කැල්ලක් තියෙනවා. විදුලි කැලක් තිබ්බහම මේ තුනියට හරි කමන්න මේ ජලවාෂ්ප වදිනකොට විදුලි දුමාරේ බැඳෙනවා. ඒ දුමාරේ ඒක හුස්මට දැනෙන්නේ නැති වෙන්නේ. හුස්ම පිට කරන එකට දැනෙන්නේ නැති වෙන විදිහට පුංචි මයික්‍රොස්කෝප් එකකට තියෙනා වගේ විදුලි කඩාවක් තියෙනවා. ඉතාමත්ම තුනී විදුලි කඩාවක් කියලා බලනවා මේ පිට වෙන හුස්මේ මොනම විදිහකින්වත් දුමාරේ ඉන්න තැනකට ගෙනියනවා. ගෙනියනකොට ඒ වෙලාවෙම ඔළුවට ෆන්ක්ෂනල් eh, MRI එක දැම්මොත් ওই CAT scanner එකේ තියෙන විදිහට ඉලෙක්ට්‍රෝඩ් දාලා බැලුවොත් ඒ තැම්පත් වීමත් ඒ තැම්පත් වෙන වේලාවේදී නිකුත් වෙන තරංගත් අතර පුදුමාකාර සමානාත්මයක් තියෙනවා ස්ත්‍රියාවක් වුණත් පුරුෂයෙක් වුණත් පැවිද්දෙක් වුණත් අපවිද්දෙක් වුණත් බෞද්ධයෙක් වුණත් අබෞද්ධයෙක් වුණත් ඒක ධර්මතාවයක්. ඒක මේ මේ ඇමරිකාවේ කෙරුවත් එකයි කොහේ කෙරුවත් එකයි. ඉතින් ඊට පස්සේ ඇත්තටම මේ පරිශන තව සූක්ෂම කිරීම සඳහා යෝගාවචරත් එක්ක givisගෙන යාට කියනවා මේ සංහිඳියාවට ආනපානිය හරහා යන්නේ කියලා. ඊට පස්සේ කියනවා විනාඩි ගාණක් දීලා දැන් බුද්ධානුස්සතිය හරහා යන්නේ කියලා. ඊගාට කියනවා මෛත්‍රී භාවනාව හරහා යන්නේ කියලා. ඊගාට කියනවා අසුභ භාවනාව හරහා යන්නේ. ඊට පස්සේ තේජෝ වසින හරහා යන්නේ කියලා. හරියට මේ ප්‍රස්තාර ටික ගත්තට පස්සේ ඊට පස්සේ දන්නේ නැති කෙනෙක් මේ මැෂින් එකට දැම්මට පස්සේ දැන් මෙයා වැඩ කරන්නේ මොන කසිනි හරහද මොන භාවනා හරහද කියලා ඔපරේටර්ට කියන්න පුළුවන්. ඒ තරමට මේවා පරිශන කරගෙන යනවා. මොකද මේක හරි වැදගත් මේ මොලේ වැඩ කරන හැටි දැනගන්න මානසික රෝග පිළිබඳව දැනගන්න කායික රෝග ගැන දැනගන්න. ඉතින් සමහර වෙලාවට අපි මේ දස සිල් අරගෙන අට සිල් අරගෙන මේ පැය ගණන් බැඳගෙන කෙරුවට ඔය ඔක්කොම පරිශනට යන්නේ බෞද්ධයෝම නෙවෙයි. යැත් ඔය தත්වලට බොහෝම ලේසියෙන් යනවා. නම් මේ පුංචි කරන්න කතා කරනවත් නැත්නම් මේ අව탁සේරු කරන්න හදනව නෙවෙයි. මං කියන්නේ මේ manussකම විතරයි ඔකට ඕනේ කරන්නේ. මේ මේකට බෞද්ධයෙක්ම වෙන්න ඕනේ. මේකට මේ නිස්සරණ වණයටම ඇවිල්ලා සිල් අරගන්න ඕනේ. නැත්නම් මේ ධම්මජීව හාමුදුරන්ගෙන් බණහන්න ඉවුවා නිකම් පයිලා. ඒව මොනක්වත් ඕනේ කරන්නේ මේ කෙරෙන්න ඕනේ සංහිඳන පැත්තට හිත දාන එකයි කියලා දැනගත්තන කොහෙ ගිහිල්ලා කෙරුවත් ඕක කරතයි. ඒක ඉච්චර විතර නෙවෙයි ප්‍රස්ථාරගත කරලා වෙන කෙනෙකුට ඒක පාවිච්චි කරන්න පුළුවන් තරමට යන්න පුළුවන්. අන්නේම ගියාට පස්සේ යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ මේ සුවිමුත්ත తත්වය කියලා කියන්නේ මේක අවුල් පාසයක්. මේ අවුල් පාසය निराවුල් වෙන්න පටන් අරගත්තා පස්සේ නැත්නම් මේ ආකූල ප්‍රවාහය අනාකූල වෙන්න පටන් ගත්තට පස්සේ මේකට ආය ආකූලතාව දාන්න එපා මේ පෑදිච්චිට බොරදී එකතු කරන්න එපා. එහෙම වුණොත් මේ සංහිඳෙන පණන් ගත්ත දේ ඔහොම යන්න ගියොත් ඇඟට නොදෙනුනාට පුදුමාකාර මේක ඇතුළාන්තයක් තියෙනවා. අඹගෙඩිය ලොකු වෙලා නිකන් ගහේ පේන්න තිබුණාට ඔක තියෙන්න තියෙන්න ඇඟට අපිට නොදැනුණාට ඔක කිරි වැදිල්ලක් වෙනවා. ගෙඩිය ලොකු වෙච්ච ගමන් කඩලා යඳුන් ගහුවට ඉදෙන්නේ නැහැ. ඒකේ කාලේ තියෙන්න ඕන. ඒක sannikrama කාලය හා සම්බන්ධ කතාවක්. මේක ඉක්මන් කරන්න ගියොත් මේක මොකද්ද කියලා අවසන් ගත්තොත් වෙන්නේ මොකද්ද? අර තියුණු සංහිඳියාව කඩලා යනවා. නිසා යෝගාවචරය දැන් මේක හොදෝ තමයි දැවිලක් නේ කරන්නේ. පරියන්කයක් කරන්නේ දවසකට පස්සරයක් කියලා හිතුව මෙහි දැන් ඉන්න ක්‍රමයට ගෙවල් වල කරනකොට සමහරවිට දවසට එකයි. එතෙන්දි ඔන්න සංසිඳව ගන්න. සංසිඳගත්ත පස්සේ ආයෙ මේක සම්පූර්ණ අවුල් වෙන්න දීලා ආයෙසරක් ගිහලා සංසිඳනවා. ආයෙසරක් අවුල් වෙන්න දීලා ආයෙසර සංසිඳිට මේක පේන්නේ ඕද ඕද මැඩ දෙමිලා කියලා. කවදාවත් නැහැ. මේ කරන්න කරන්න කරන්න යෝගාවචරයට පළවෙනි පන්ති අත්දැකීමක් හම්බ වෙනවා. එnde ende ende ende යෝගාවචරය මේකේ සූර වෙනවා. නිත්‍යපතා කරන කෙනා. නමුත් යෝගාවචරයට උනත් ඒ ඇති වෙන ප්‍රගතිය ඇති වෙන මේකේ ඌරුව ඇති වෙන මේ ಪರಿಚය කවදාකවත් සන්තෝෂදායක මට්ටමකට එන්නේ නැහැ. මේක තාම මිරිකලා ගන්න බැරිද? මේක ඉක්මන් කරන්න බැරිද? ওই වගේ එකක් තමයි තියෙන්නේ. ඕක අර රත්තරම් පිටර දාන පාත්‍යගේ තාරා වගේ කතාව තමයි කියන්නේ. ඒක දුප්පත් පවුලකට කැලින් ආපු රත්තරන් තාරාවේ ඇවිල්ලා පිටරක් දාලා දෙනවා. ඩීලර් ගර්ස් කියනවලු මේක විකුණන කාලා මේ දරුවා බලාගන්නලා කියලා කියන්නේ. ඉතින් මැරිච්ච අම්මා කෙනෙක් හරි කවුරු හරි. ඉඳපු ගමන් ඇවිල්ලා තාට්ටක් කරලා යනවා. ඉතින් ඒකත් තවත් අර නිසා හරි වටිනවා. ඉතින් මේ මේ මේ තාත්තා මේ පිටරදා ඒක තාත්තා හිතවලු මේ මේ ක්‍රමයට මේ තලාකේ අපිට මදි. ඒ නිසා පාත්‍ය අරගෙන පළලා බොක්කේ තියෙන බිත්ත ටික තීරම එක සැරේ ගත්තනම් අපිට බැංකුවක දාලා හොඳ පොලියක් ගන්න පුළුවන්. ඒ නිසා දෙන්න තුන එකතුලා බිත්තරි පාත්‍ය පළලා තරහපල්ල බොක්ක බලනකොට ඒකේ එහෙම කොට ගහිච්ච බිත්තර නෑ. ඒකේ ඉන්නේ දවසින් දවස මෝරන බිත්තර වගේක් තියෙන්නේ. අන්තිමට තාරාවක් නෑ ලැබෙන බිත්තරක් නැතු වෙනවා. කීචෙනම් අඩු ගන්න දවස් දෙකකට සැරයක් බිත්තරයක් අර හම්බ වෙනවා. ඒකත් නෑ. ඒ යෝගාවචරණත් ඔය දවස් දෙකේ හම්බෙන බිත්තරේ මදි වුණාට පස්සේ ඕක පවුරු ගාලා බලන්න යනවා. මේක වැඩි කරගන්න බැරිද? දැන් හැමදාම එක විදිහට තියෙන්නේ. මං ඊගාට මොකද කරන්න ඕනේ කියලා ඔය බඩ පැලිල්ල තමයි කරන්නේ. ඉතින් ඒක උඩ සුගත නැහැ. එතෙන් තාම රාගේ. එතෙන් තාම ද්වේෂේ. නැත්තම් මොහේ. ඉතින් මෙතනදී මේ දැන් තිබුණට වැඩිය මගේ හිත දැන් රාග ద్వේෂ මොහෙන් අඩු දැනකට අවිල්ලා තියෙනවා. මේකට කාලයේ නැත්නම් මේරීමේ මේකට සිද්ධි කරනවා කියලා වචන පාවිච්චි කරනවා. එහෙම නැත්නම් වශී කරනවා කියලා වචන පාවිච්චි කරනවා. මේක තමයි අපිට අමාරුම දේ. වෙන්න වෙන්න වෙන්න වෙන්න එකම දේ වගේ පෙනුනට හඳ දිහා බලාන ඉන්නකොට අවුරුදු 40ක් බැලුවත් ඒක වගේ පෙනුනට ප්‍රස්තාර සංසන්දනය කළ බලන මොකද්ද මේක ඇතුළේ වෙනසක් වෙනවා. අන්න ඒ කටයුත්තේදී ප්‍රතිඵල නෑ වගේ පෙනෙද්දි ගෙවන් කිරීමේ කටයුත්ත එකම අරමුණ අල්ලගෙන ගෙවන් කිරීමේ කටයුත්ත කරනකොට ඒ යෝගාවචරයට මගදී කල්පනා වෙනවා දැන් මේ විදිහට ආනාපානයේ ගෙවන් කිරීම කෙරුවට මම කොහොමද මේ රූපහ ඇහැ සම්බන්ධ ගෙවන් කිරීම කරන්නේ? කන සහ ශබ්ද සම්බන්ධ ගෙවන් කිරීම කරන්නේ. නාසයේ සාදීව රස සාදීව මේ නාසයේ ගන්ධ රස සාදීව ඉතින් මේවා පිළිබඳව අර විවේක මානසට ගොඩාක් පරිශන කරන්න හිතෙනවා. හිතන මේ රූප විතරක් බලලා ආස්වාද ප්‍රසවාස විතරක් බලලා මේක කරන්න පුළුවන්. නමුත් වෙන පැති දෙකක් එකක් තමයි පරිශන කරන්න ආශාව තිබුණත් නැතත් ආනපනිනකොට රූප පේනවා. ශබ්ද ඇහෙනවා, ගන්ධ රස තේරෙනවා. ඒකට ඒ වෙලාව කියනවා. ඒ පේන නිසා ඒක බලන්ද හැබැයි කවදාකවත් මට ඇහි තියෙන රූප කලාප එතනින් ගියාම රූපේ තියෙන කලාප අනම්මනම් බලන්න ගියොත් වෙන්නේ මොකද්ද මේ ආනාපාන කෙනේ. මතු වුණොත් ඒක බලන්න. දෙක මේ මුළු ලෝකෙම වැඩ කරන එකම පද්ධතියට එකක් දන්නවනම් සියල්ලම දන්නවා. ඒක මේ විද්‍යාව මේ ළඟදී හොයාගත්තට පස්සේ තමයි හුම්ම ගන්න බැරුව ගියේ. මොකද විවිධාකාර විද්‍යා විෂයන් වල දවසින් දවස දවසින් දවස දෙපාර්තමේන්තු වෙන් කර කර අරක මේකයි මේක මේකයි මේක මේකයි කියලා දැන් අපි ඉන්න කාලේ තිබුණ රසායන විද්‍යාව, උද්භිද විද්‍යාව, භෞතික විද්‍යාව. දැන් එහෙම යුනිවර්සිටි එකට ගියොත් එහෙම බුදු අම්මේ තියෙන ඩිපාර්ට්මන්ට්ස් ගණන්. එක එකන එක එකන විශේෂණය කර කර යනවා. දැන් හරි අමාරුයි මෙයාගේ විශේෂේෂ්ත්‍රය මොකද්ද මෙයාගේ විශේෂේෂ්ත්‍රය මොකද්ද මෙයාගේ විශේෂ මොකද දන්නවද වෙලා තියෙන්නේ. ඔය ডিপার্টমেন্ট එක කඩාගත්ත ගමන් ডিপার্টমেন্ট හෙඩ් වෙච්ච ගමන් ඌට පඩිය වැඩි වෙනවා. ඒ නිසා කොහොම හරි ডিপার্টমেন্ট එක කඩන ඌ හෙඩ් වෙන්න හැදුවට හැබැයි හෙඩ් එකක් නැහැ ඔය මිනිසුන්ට. විශේෂයට නෙවෙයි ගෞරවයේ තියෙන කුට්ටියක් කඩාගන්න. ඔත් දැන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ ডিপার্টমেন্ট අතර තියෙන වෙනස මොකද්ද කියන්නේ? තව තවත් කැඩෙමින් යනවා. ඒක නිසා දැන් හොඳටම තේරෙන්න පටන් ගන්න තියෙනවා භෞතික විද්‍යාව රසායන විද්‍යාවෙන් තොරව කවදාව පවුල් කන්න බෑ. ජීව විද්‍යාවෙන් තොරව කවදාකවත් කරන්න බෑ. ඒ නිසා මේක කඩාන කඩාන යන්නේ. ඒක නෙමෙයි තියෙන වෙන්නේ දැන් අතිනිත ගන්න වෙලා තියෙනවා. මොකද සමස්තය තේරුම් ගන්න බෑ. මේ කඩාන යන්නේ. ඒ නිසා අන්තිමට යනකොට යනකොට සමස්තය බලනකොට හැම එකෙම තියෙන එකම එකම සටහන. ඒකට හෙලෝග්‍රැෆික් කියලා ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා. හැම එකම හැම පුංචි දෙයක්ම විශාල දේ නියෝජනය කරන හැම විශාල දෙම පුංචි දේ නියෝජනය කරන. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සමාඩයිකට කැමරා ට්‍රික්ස් වලින් කරලා පෙන්නනවා මිනිස්සෙගේ හැම අරගෙන බැලුවොත් ඒ හැම හැමේ ශෛලයක් කරන ලොක් කරලා බැලුවොත් ඒ ශෛලිය තව තව ලොක් කරන ගිහිලා ඒකේ තියෙන න්‍යෂ්ටි අරගෙන න්‍යෂ්ටි අතට ගිහිලා RNA වලට ගිහිලා DNA වලට ගිහිලා බෙදලා බෙදලා බලපුවාම ඒකේ ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම ඒ ඉලෙක්ට්‍රෝනේ තියෙන්නේ ඒ න්‍යෂ්ටි වටේ කරකෙන වලාකුළු රාශියක්. ඊට පස්සේ zoom out කරගෙන ගිහිල්ලා අන්තිමට හැම බලලා ඒ මනුස්සයා ඉන්න තැන පෙන්නුවොත් ඒ හෝටලයක් අයිනේ තියෙන ජලාශයක දෝන මහත්තයත් එක්ක පාවෙන පාවෙන ඔරුවක ඉන්නවා. ඊට පස්සේ තව ඉස්සරහට යනකොට ඒ ඔරුවයි ඒ ජලාශයයි හෝටලයයි ඒ රටේ කොනයි පෙන්වන්නට මුළු රටම පෙන්වන ඊට පස්සේ මුළු ලෝකෙම පෙන්වනවා. මුළු ලෝකෙම පෙන්ලා යහට යනකොට මුළු ලෝකෙ තියෙන්නේ සූර්යා මුල් කරගත්ත කැරකෙන ග්‍රහ ලෝක ටික. එතකොට ආයශරයක් අර නියස්තිය සහ ඉලෙක්ට්‍රෝන කතාව වෙනවා. ඊට පස්සේ තවත් පැත්තට යනකොට චක්‍රාවාටය ගත්තාම චක්‍රාවාටයේ තියෙනෙත් ඕකමයි. කොයි තැනට ගියත් එකම සටහන. භෞතික විද්‍යාඥයා කරන්නේ හැමෙන් එළියට යන එක පුදුරජනන්සේ හැමෙන් ඇතුළට යන එක. ඇතුළට යන එකට කියනවා ඉන්සයිට් මෙඩිටේෂන් කියලා එහෙම නැත්නම් විපස්සනා කියලා. මෙන්න මේක කරන්න ගියාට පස්සේ කෙලවරක් තියෙනවා. එළියට යන එකේ කෙලවරක් නැහැ. කොත්තනින් ගියත් රූප රූප වුණා, ශබ්ද රූප වුණා, ගන්ධ රූප වුණා, රස රූප වුණා, පොට්ටබ රූප වුණා එකක් හරියට දන්නවනම් සියල්ල පිළිබඳ අවබෝධය ඉන්නේ. නමුත් කවදාකවත් යෝගාවචරය සුගත තත්ත්වයටපත් වෙන දෙක් මේක අදහන්නේ. එයාට ඕනෙලා තියෙන්නේ මේකට විවේක වෙච්ච ගමන් තව එකක් පරීක්ෂා කරන්න. ඒක පරීක්ෂා කරන්න. මේක පරීක්ෂා කරන්න. ඉතින් වෙන්නේ මොකද්ද? අර මූල ගත්ත ප්‍රකට අරමුණ දිගේ ඉදිරියට යන ගතිය බාධා වෙනවා. මේක පිළිබඳව බුරුම ස්වාමීන් වහන්සේ නිකන් නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්මසර ඥාන කරන වෙලාවේදී උන්වහන්සේ තමන්ගේ ඇඟේ ආස්වාස් ප්‍රස්වාස හරහා දීලා ආස්වාස් ප්‍රස්වාස හොඳට සම්මර්ෂණය කරන්න කියලා හොඳ සතියක් හොඳ සමාධියක් තියෙන වෙලාවේදී උන්වහන්සේට ඇති වෙච්ච දේශය විශේෂයෙන් දෙවසයෙන් කොච්චරක් දුරට මට අහුවෙන බාහිර අරමුණු සම්මර්ෂණය කරන්න පුළුවන්ද කියලා බැලුවොත් උන්වහන්සේ දඹදිව තලයේ තියෙන අචේතනික සචේතනික සියල්ලම සම්මර්ෂණය කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට වැඩි වේලාවක් භාවනා කරන්න වෙලා තියෙනවා සුමානයක් දෙකක්. මේ සම්මර්ෂණ නාන විතාම පුළුවන්. ඒක ලියලා නිවන් දැක්කට පස්සේ උන්වහන්සේ කරා පැමිණෙන ඕනම පුද්ගලයෙක් දැකලා බුදුහාමුදුරන්ට විතරක් දෙවෙන වෙන විදිහට මේ මනුස්සයාගෙට කරන්න ඕනේ මොකද්ද කියලා උන්වහන්සේ දන්නවා මොකද අතනදී ඒ සුවිශේෂී භාවය පුළුල්ව ඉගෙන ගත්ත නිසා. මුගලන් ස්වාමීන් වහන්සේ මේ සම්මර්ෂණාන ආවට පස්සේ කෙලින්ම හැකි ඉක්මනින් උද්‍යප්පේ ඥාණයට ගිහිල්ලා බල උද්‍යප්පෙන් හරහා ගිහිල්ලා කෙලින්ම රහත් භාවයට ගියා. ඒ නිසා උන්වහන්සේට බෑ මේ සාමාන්‍ය මිනිස්සු බල්ලා මෙයාට මොකද්ද කරන්නේ මෙයාට මොකද්ද කරන්නේ කියන්නේ. ඉතින් උන්වහන්සේ කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් ගොඩ දාලා සෝවාන් කරපු ඇත්ත විතරයි. නැත්නම් යම් කිසි මට්ටමකට ඇති කරගත්ත ඇත්ත විතරක් රහත් කරනවා. නිසා සරුවචනසි කියලා දිනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආර්ය භූමියේ දරුවන් ප්‍රසූත කරන මවක් වගේ කියලා. මුගලන් ස්වාමීන් වහන්සේ මව විසින් ප්‍රසූත කරන දරුවන් දැඩි ඇති දැඩි කරන පියෙක් වගේ කියලා අම්මයි තාත්තයි වගේ කියනවා. ඉතින් මේකෙදී මේ වැඩියෙන් සම්මර්ෂණය කරන එක නරකයි කිව්වොත් අනේ සාරිපුත්තු සාංශයට බැන්න වෙනවනේ. එيشා ඒක කියන්නත් නරකයි. එහෙම නැත්නම් ඉක්මනටම ගියේ ඒක හොඳ නෑ මේක ටිකක් බලලා යන්න ඕනේ කිව්වනම් මොග්ලන් සෝන්සට බැන්න වෙනවා. එيشා එහෙම කියන්නත් නරකයි. නමුත් සාමාන්‍ය කියන ක්‍රමේ තමයි මේ බටහිර ආර්යට යන කෙනා හැම වෙලාවෙම සම්මර්ෂණේ වැඩි. සංසන්දනය කරන අරකින් මේකේ සංසන්දනය කරනවා. ආශියාකරේ තියෙන මනස ගත්තික දිගේ යන්න පුළුවන් කියලා දල වශයෙන් කියන එක 100ක් ඇත්තක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ භාවනා විදේ සංහිඳියාවක් ආවට පස්සේ අරක බලන්න ඕනේ මේක බලන්න ඕනේ කියන එක සමහර ගුරුවරු කියනවා ඒකත් කෙලේශයක් කියලා. තව සමහර ගුරුවරු කියනවා නෑ මේ தත්ත්වයටදී හැම දෙයක්ම බලන්න. රූප ධර්ම සියල්ලම සම්මර්ෂණය කරනවා නාම ධර්ම සියල්ලම සම්මර්ෂණය කරනවා චිත්තචෛසික වශයෙන් බෙදලා සම්මර්ෂණය කරන්න ඕනේ කියලා මෙහෙවණෙකුත් තියෙනවා ඒකට සමහරු ඒකට රුචි සමහරු අරකට රුචි අපි ලොකු සංසි මේක ඒ පරිසම්පදා මාර්ගයෙන් අරගෙන සඳහන් කරලා තියෙනවා සබ්බ සබ්බ පදේශ සබ්බ කියලා දෙකකට සබ්බ සබ්බ කියන්නේ සියල්ල සියල්ල විසින් අංග සම්පූර්ණ සම්මර්ෂණය කළ යුතුයි කියලා උන්වංශ කියලා තියෙනවා ඒක කාලේනාස්ති කිරීමක් ප්‍රදේශ සම්බ කියලා කියන තමන් කරා එළඹෙන ටික පමණ සම්මර්ෂණය කරගෙන යන්නේ. ආ නිහිම යන්න පටන් අරගෙන පස්සේ රූපේ පිළිබඳව ඔක්කොම අවුස් අවුස යන්නේ කරා පැමිණෙන ටික විතරක් කරනවා විශේෂයෙන්ම පරියන්කේදී ඒක ඩිංගිත්තක් විශාල වීමක් තමයි සක්මණේදී සිද්ධ වෙන්නේ රූපයි සද්දයි දීෙද්දි වම දකුණේ හිත පවත්තන. එදින්ද වැඩ කරද්දී ලක්ෂයක් වැඩ කරද්දී Taman ගත්ත අරමුණේ ගත්ත චේතනාවේ ගත්ත මූල කටයුත්ත හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. ආන්නේ බලන බලන යනකොට එකක් දැක්කනම් දැන් සියල්ල දැක්කා වගේ. එකක් හරියට කරපන් එතකොට සියල්ල දැක්කා වගේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 2600 කට ඉස්සෙල්ලා ප්‍රකාශන මේකට විද්‍යාව හරියට අභියෝග කරගෙන හිටියා. නමුත් මෑතකදී පේන්න පටන් අරගත්තා සියල්ලම පටන් අරන් තියෙන එකම ශක්තියෙන් ඒක දේවල් බවට පත් වෙනකොට විවිධ අංග විවිධ සටහන් සහ විවිධ ආකාර ගත්තට සියල්ල පටන් අරගන්න එක තැනකින් කියන. ඒ නිසා කොහෙන් ගියත් මුලට යනකොට සමානත්වය පේනවා. ආන්නේ සමානත්වය පේනකොට මේක ආස්වාසිත මේක ප්‍රස්වාසිත මේක පිම්බීමද මේක හැකිලීමද මේකද වමද දකුණද මේ සියල්ලම පවතින්නේ මේ සම්මස්සන ඥානයේ ඉඳලා උද්‍යප්පේ ඥානට යන තෙක් පමණයි. එතෙන් යනකම් මේ භාවනා ක්‍රමය, මේ සමතේ, මේ විපස්සනා, මේ ආස්වාද ප්‍රසආද, මේ පිම්බීම හැකිලිම තීරම නම් වනම් ಜಾති ભેද ඔක්කොම තියෙනවා. ඒ යෝගාවචර දන්නවන් තව එක පියවරක් දෙකක් යනකොට මම තීරම සමාන වෙනවා. මණිකේ වුණත් එක විදියයි, නෝනා වුණත් එක විදියයි, මණිකේ වුණත් නෝනා වුණත් අපට වදේමයි. ඔය දෙන්නේ යනකම් තමයි කේන්දර බල බලා මණිකලා තෝරන්නයි, නෝනලා තෝරන්නයි පටන් ගන්නකම්. ඒව තෝරන මනුස්සයට යහට යන්නත් බෑ. ඒ කියන්නේ මේ සම්මසන ඥානයේ ඉඳලා තරුණ උද්‍යප්පය අවස්ථාවේදී පැහැදිලිවම අභියෝග ටිකක් දෙනවා. තාම ඔබ තෝරනවාද? තාම ඔබ මේ කරනවාද? එහෙනම් එතනම කරකොරු. විශේෂයෙන්ම විදර්ශන උපක්ලේශ ටිකේදී. මේක හරියටම දැනගෙන මම ගත්ත අරමුණේ ගියේ මට සියල්ල සමථයකට යන්න පුළුවන් සුගත වෙන්න පුළුවන් කියලා දැනගත්තොත් එහි රැඳී හිටියොත් මේක අදාහගත්තොත් කාගෙන යන්න පුළුවන්. ඊට ගියාට පස්සේ පේන තියෙන හැමදේම ඇතිවීම නැතිවීම පමණයි. ඇතිවීම නැතිවීම අවස්ථදී සටහන් දකින්නත් බෑ ආකාර දකින්නත් බෑ. මෙතෙන්ද යන්නත් මේ සුගත ගුණේ තේරුම් ගන්න ඕනේ. මේක කෙලවරක් කරන්න නම් පළල් අල්ලන්න යන්න එපා. ඒ නිසා මහායාන බුද්ධ ආගමේ සෙන් බුද්ධ ආගම කියනවා ගඟ පළල් නම් වේගය අඩුයි. ගඟ පටුයි නම් කාගෙන යනවා. පටුවි කියලා කියන්නේ ගත්ත මූල කර්මස්ථානයෙන් පිට හැම දෙයක්ම අවුලක් අපිට කුෂ්කර්මයේදී උගන්වනවා භෝගේ භෝගයක් පාත්‍යික වවනකොට අනික් සෑම දෙයක්ම තනකොළ විදිහට සලකන්නේ කියලා. මිරිස් පාත්‍ය වෙන බටු ගහත් තනකොළක්. මේක හරියම යෝගාවචරය බොහෝම කලාතුරකින් තමයි මේ බටු ගහ මිරිස් වලින් වෙන් වෙලස් දෙයක් කියලා බලන්න නැතුව බටු ගහත් බටු හැදෙනවනේ. ඒකත් කන්න පුළුවන් කියලා තියාගෙන. නමුත් ඒ වගේ මේ සුද්ධිය මේ Taman යන පෙත මේක හරියට සුද්ධ කරගන්න නම් එකක් ඉවර කරන්න පුළුවන් නම් ඉවරයි කියලා ආනාපානෙම ඒක ගොරෝසු වේවා සියුම් වේවා ළඟ වේවා දුර වේවා ප්‍රණීත වේවා හීන වේවා ඇතුළත වේවා පිට වේවා මුල අතීත වේවා අනාගත වේවා පච්චුප්පන්න වේවා මේ සෑම දෙයක් කරාම දකින්නම් අනිත්‍යවට සාපේක්ෂව ආනාපානෙදි කියන්න ඕනේ කියලා ඉවර කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය මේ බල විපස්සනාට වට ගන්න පුළුවන් වුණොත් හිත මොන ක්‍රමෙන් හරි ඉන් යහට ඔය නම් වණං සම්මුති ප්‍රඥප්ති සියල්ලම ගෙවන් වෙන්න පටන් ගන්නවා. ගෙවන් වෙලා යෝගාවචරය කෙලින්ම ඒ විපස්සනා වීදියට සලක්කන වීදියට බල විපස්සනාට වැටුණාට පස්සේ ඊට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා භාවනා කරන්න දෙයක් නෑ ඉබේම ඒ ගත්ත ගැම්මට අරගෙන යනවා. තාම සුගත නැහැ. තාම කෙලවරට පැමිණලා නැහැ. නමුත් ඔයගාතට තියෙන සුවිමුත්ත භාවය. දැන් තටමන්න දෙයක් නෙවෙයි. දැන් සද්ධාාවක් ඕනේ නැහැ. වීරියක් ඕනේ කරන්නේ. සතියක් වරක කැඩෙන වරකේන. කමක් නැහැ. ඉන්න වෙලාවේ වැඩ කරගෙන යනවා කියලා සතිය කැඩෙනට කනගාටු වෙන්නෙත් නැහැ. ආවයි කියලා සන්තෝෂ වෙන්නෙත් නැහැ. කවදා හරි යෝගාවචරය මේ ආශ්වාසයේ ගෙවන් වීම දකින්න තුනී වීම දකින්න කැමති වෙන්න ආසේ. ඉස්සරහට ගිල මේ සතිය නැති වෙන තැන දැකලා මේ සතියේ Nirodhayat ආනාපානේ Nirodhe වගේම වැදගත් කියලා තේරුම් ගත්ත දවසට තමයි අසුගත වෙන්න මූලික සුසුකම් ලබන්නේ. අපි යම් තාක් ආස්වාසේ මුල දැකීමට පමණක් කැමතිලා අග දැකීමට කැමති නැත්නම් ඒ වගේ දෙයක කහට ඒ වගේ තියෙන ආරය තමයි අපි සතිය ඇති වෙනවා දකින්න කැමති වුණාට සතිය නැති වෙන පැත්ත දැකලා කවදාකවත් අපිට ඉස්පාසුවක් ලබන්න බෑ. ඒ තාක්කල් කවදාක සුගත තත්ත්වයට යන්න බෑ. මෙතුආකල් සාදරයෙන් ප්‍රේමයෙන් ආහදරයෙන් වඩපු ආනාපානිය වගේම ආනාපාන සතියක් නැත්නම් සතියක් මේ දැන් නැති වෙලා යනවා දැන් නිදිමත වේගෙන යනවා දැන් ඔළුව කඩන වැටෙනවා දැන් මට නැති වෙනවා කිව්වත් සතුටෙන් බලන්න ඉන්න පුළුවන් තැනට ගියොත් අනපන ඇති වෙන පැත්ත භාගයෙන්ම නැති වෙන පැත්තදී එතෙන්දී යෝගාවචරයට ඇති වෙන මේ බලතුණකම ඒ දක්ෂතාවය ඒ යෝගාවචරයට අදහන්න බෑ. උපදේශයක් දුන්නත් හිතන මේක වැරදිලා වෙන්නද කියලා. එනිසා හිතන දවසේ පැය 24 මට සතියෝ. jiggatම මට ආනපනින්න ඕන. මෙන්න මේ වගේ හතර සදහස් ඇති කරගන්නේ මේ සුගත ගුණය දන්නේ නැතිකම නිසා. සුපටිපන්න භාවය දන්නේ නැති නිසා. මේ අපි අවබෝධ කරගන්න හදන්නේ ලෝකියත් ආව ඇති හැටි මිස අපිට ඕනේ හැටි නෙමෙයි. එහෙම නැත්නම් මේ සතිය සත්‍ය අවබෝධ කිරීමට උදව් කරගන්න උපකාර කරගන්න මේ සතියත් උපකරණයක් මිස මේක නෙමෙයි නිෂ්ඨාව. මේ උපකරණේ අනවශ්‍ය වෙලාවට පැත්තකට යනවා. යනකොට කරබන කලබල නොවි ඉන්න එක මේ මේ ආකාරයෙන් අර ආනාපානයේ ගෙවන් කිරීම අත්හැරීම ඡය වීම වැය වීම දකින්න යෝගාවචරයා මේ වැය වෙන්නේ මේ ගෙවන් වෙන්නේ මේ දුරුවන් වෙන්නේ රාග දෝෂ මෝහයි මේ හරහා ගිහිල්ලා සතියට පැමිණිච්ච ආතාවක් සද්ධාවට තිබිච්ච ආසාවක් සමාධියට තිබිච්ච ආසාවක් ප්‍රඥාට තිබිච්ච ආසාවෙන් විමුක්ත ලබන්න. ওই කේමනන් සංසයක ඉන්නකම්ම කී කිය හිටපොත් තමයි හිටපු දෙයක් තමයි මේ චේතෝ විමුක්තිය කියලා කියන්නේ මේ සමාධියෙන් ලැබෙන විමුක්තිය කියන්නේ සමාධිය නද්දකින් නොපතන් නොදෝමකින් කියලා පැත්තකට දාන වෙලාව. මේකෙමුත් කරදරයක් නෑ දැන්. නැතු ගනන හැඳි ගෑවිලාම ඵලයන් කියලා නිකන් ඉන්න. පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ සීල ප්‍රඥාවල් පැත්තකට දාන. අපිට වෙලා තියෙන්නේ මේ දෙක නැති කරපස්සේ හරි අමාරුයි. අපිට මතක නැහැ මේ ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි නැත්නම් සමාධියයි දෙක උපකරණ කියලා. ඒක නැති වුණාට පස්සේ අපිට ක්ලාන්ත වෙන්න පටන් ගන්නවා, හීන දාඩිය දානවා, ඇස් නිලංකාර වෙන්න පටන් අර ගන්නවා. ඉතින් කොයිද සුගත වෙන්නේ? මේ මඟදී ඒකට වෙන්න ගත්ත පහුර ගඟේ ඒකට වුණාට පස්සෙත් කර තියානන් ගතිය. මේ කියන්න හදන්නේ නම් ඒකට වුණාට පස්සේ ඉනිමකට පයින් ගන්න කතාවක්. ওই පල්ලෙහා චිත්‍රේ ගියම් පොඩක් බලන්නකෝ කන්දොර නැගකට පස්සේ ඉනිමකට පයින් ගහපු එක ඇඳලම තියෙනවා බලන්න. නිස්සන්න වනේ විතර කරනකුණ දන්නේ නැති ලෝක මේ කියන්නේ කර තලකම් විතර පයින් ගහන වෙන කිසිම ආයතනයක් මම දැකලා නැහැ. මුඛා උදව් කරොත් උට ගන්න. උගෙන් විමුක්ත වෙන්න ඕනේ අපි. මිනිහත් එක්ක අපිට බන්ධනයක් ඕන කරන්නේ කණ්ඩ දෙයක් ගහලා එලවලා දාන එක තමයි කරන්නේ. එතකොට ඒක ඒක කරේ දාගත්තයි කියලා කියන්නේ රාගය කියලා හිතා ගන්න. ඒක ඒකත් එක බැඳීවන්තිය ගත්තනම් දෝෂී කියලා හිතාගන්න, මෝහය කියලා හිතාගන්න. බුදු දනසේක බොහොම සුන්දරව, ඊ타මත්ම ගැඹිරතාවලට පෙන්ලා දීලා තියෙන මේ උපකරණ උපකරණ වශයෙන් සලකපන්. චේතෝ විමුක්තිය කියලා කියන්නේ සමාධි නැති වෙච්ච ඕන නැති වෙච්චා කියලා නිකන් ඉන්න එකයි. ප්‍රඥා විමුක්තිය කියන්නේ ප්‍රඥාව නැති වුණා නැති වෙච්චා. මොකද මේ දෙක නෙමෙයි සුගත ගුණේ. මේ ඔක්කොම මේ සුගත ගුණේ ලබා ගන්න අවශ්‍ය කරන උපකරණ විතරයි. ඒ නිසා යෝගාවතරය දෙලොවක් අතර හිර වෙලා ඉන්නේ. එමන්තර රාග දෝෂ මොහත් නැහැ. දැන් මේ ලබා ගන්න හදන සද්ධාව විදිය සමාධිපත්තන්ට හැලෙනවා. ඉතින් මේක නිකන් රබර් පටිය දිකට ඇද්දා වගේ. ඒසර කියන්නේ තොපටන් එපානම් එක වාරයක් කපාන් අපට දහස් වාරයකට තොපවෙන් එපා කියලා සද්ධාව නැහැ නේ ප්‍රශ්නයක් නැහැ. සතිය නැහැ කමන්නේ. අපිට සමාධිය නැහැ කමන්නේ. ප්‍රඥාව නැහැ මොකවත් වෙන්නේ මම නම් පුළුවන් තරම් උත්සාහ කරලා බලලා තියෙන මොකවත් වෙන්නේ නැහැ. ආයෙසර gediy pitima තියෙන ඕනනම් ආයෙ සද්දාව ඇති කරගන්නත් පුළුවන් සමාධිය ඇති කරගන්නත් පුළුවන් ඕන දෙයක් කරත. හැබැයි අර වෙලාවේ පශ්චාත්තාප වෙන්න ගත්තොත් එන ගහච්ච සෝම් පිට්ටනිය වගේ හිත. කිසිම සුගත ගතියක් මේ සුගත ගතිය ලස්සන තාපත්තක් තියෙනවා. සුන්දර ලෙස ගමන් කරනවා කියලා කියන්නේ මෙච්චර දුෂ්කර ගමනේ hina වෙවි යනවා කියන එකයි. ඕක අට කරගෙන ගෑණි මරනවා වගේ අනේ අනිච්චන් කියලා නිකටල්ලේ තියාන යන ගමනක් නම් බුදුහාමුදුරන කරන ගෞරවයක් නෙවෙයි. කරලා බෑ මේ ගිහිල්ලා යන්න බෑ මොකද ඒ කියන්නේ කෙලෙසයක් ඔය. මායයි මේ අපිට මේ ලනුව දීලා තින්නේ මේ ගමනේ යන්න ඕන hina අපි. බුදුජානනාංශට ගුරුවරෙක් හිටියේ නෑ, සීපස දායකයෙක් හිටියේ නෑ, පහන ක්‍රමයක් තිබුණේ නෑ. ඒ චේදිත් උන්වංශ තමයි ගමන හොයාන ගිහිල්ලා මම සුන්දර විදියට මේ ගමන කෙලවර කරා කියලා කියන්නේ ඒ විඳපු හැම දෙයක්ම හුරතලයටයි ගත්තේ. මෝඩකමක්වත් එහෙම නැත්නම් අත්තරද්දකට ගත්තේ නැහැ. ඒක හරහානේ උන්වහන්සේ අපිට බණ කිව්වේ මහා කරුණාවේ. අපි කොහොමද මේ උන්වහන්සේගේ ශ්‍රාවක වුණාට පස්සේ මේ අඛණ්ඩ ශ්‍රද්ධාවක්, අඛණ්ඩ වීරියක්, අඛණ්ඩ සතියක්, අඛණ්ඩ සමාධියක්, අඛණ්ඩ ප්‍රඥාවක් කල්පනා කරන්නේ. එතකොට අපි එව්වා නිට්ටිය වශයෙන් කරන්න හදනවා. මට හරි කනගාටුයි ඔය උගන්න ඒ විදිහට උගන්නන ගුරුවරු ගැන පේනකොට මේ මොකද්ද මේ කියලා දෙන්න හදන්නේ කියලා. කාටද මේ අන්දන්න හදන්නේ කියලා. මේ වගේ තියෙන අනිච්ච භාවය, මේ වගේ තියෙන දුක්ඛ භාවය, මේ වගේ තියෙන අනාත්ම භාවය පැත්තකට දාලා මේක සර්ව සුභවාදී කරන්න ආවේ. ඉතින් කොහෙද කෙලවර කරන්නේ? කවදද මේ මේ මේ ප්‍රඥාවෙන් අපි විමුක්තියක් ලබන්නේ? කවදද මේ මේ සමාධි විමුක්තියක් ලබන්නේ? කවද්ද අපි මේ සතිය විමුක්තියක් ලබන්නේ? කවද්ද අපි මේ වීර්ය විමුක්තියක් ලබන්නේ? කවද්ද අපි මේ ශ්‍රද්ධා විමුක්තිය ලබන්නේ? මේක කර තියාගෙන මේ යන්න වෙනවා නම් ඒක විමුක්තියක් වෙන්න බෑනේ ඔය කොක්කක් වෙනවනේ. ඉතින් මේ මේ කැලේ විතරයි විපස්සනායි තියෙන හොඳම ලස්සනම කැලේ. ඒක පාවිච්චි කරන්නේ ප්‍රෝජනේ සලකලා විතරයි. උපයෝගීතාවයට විතරයි. අපි මේ විඳන හැම සුඛභෝගී වස්තුවක්ම උපයෝගීතාවය සඳහා පමණයි ප්‍රයෝජනේ සලකලා පමණයි නැත්නම් වස්තුවට දාස වෙන්න එපා. වස්තුවට පහඳින්න එපා. වස්තුවට කඹරන්න එපා මේ වස්තුව අපේ වශයේ පවත්තන්න ඕනේ හොඳට ඡයට ජීවත් වෙන්න ඕනේ භාවනා කරනකොටත් හරි කියන හරි කිය බව දන්න වැරදුනා වැරදි බව දන්න. ඉතින් මම දකින්නේ මෙන්න මේ විවුර්ත භාවයට ඉඩ දෙන එකම ඡයිසිකේ සතිය විතරයි කියලා. අනික හැම එකම පක්ෂග්‍රාහයි. අනිත් හැම එකම හරියට ආනන්ද හැමතුන් යහුවනම් මේ සුවක් හද කවුද කියලා සතිය නැත්තම් මේ බුදුහාමුදුරගේ ධර්ම තමයි සුවක් හද කියන්නේ. සුපටිපන්න බුදුහාමරන් ගෝලියෝ කියලා කියා. සුගත කියලා ඇහුවොත් අසෝලා කියලා කියනවා. ආන්දහාමුදුරුවෝ එහෙම නැවුනත් හොඳට සතියෙන් කතා කරලා කියනවා මෙන්න මේ මූල ධර්මයක් තියෙනවා මේ මූල ධර්ම වෙනවා මැනපන්. මෙන්න මේ විදිහේ මේ දෙපැත්ත හරියට සලකා බලලා. පෙත අවුල් කරගන්න නැතුව පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව අනන්තය දක්වා විහිදෙන එකම චෛසිකයක් වෙන්න තියෙනවා සතිය. ඒකත් වැටෙන්නේ දුක්ඛ සත්‍යය. ඒකත් අනිත්‍යයි. ඒ නිසා භාවනා කරගෙන කරන යනකොට ඒ සතියමුත් ඒ විනිරෝධ භාවය ලැබනකොට විතරයි තේරෙන පටන් අරගන්නේ මේ උපකරණ පමණයි මේ උපකරණ ටික බරක් කරගන්න එපා උපකරණ බරක් කරගත්තට බුදුහාමුදුර වග වෙන්නේ නැහැ සුගතු ගුණයට ය아가න්න බෑ ඒ නිසා මේ වගේ ප්‍රයෝජන දැනගෙන අවශ්‍ය වෙලාවෙදීව හැලෙනවා මේ ඒකත් දන්නේ නැහැ අරූප හැලෙන්නා වගේම ආනපනෙ නැති වෙනා වගේම ওই ධර්ම දිහත් බලන්න පටන් අරගත්තොත් මේ අපි මේ කරන චෝදනා ටික භාවනා ජීවිතය අපි මේ කරන චෝදනා සියල්ලම අවලංගු වෙලා යනවා. ඉතින් තවත් භාවනා කරන කෙනෙක් වැරද්දක් කරනවා දකින්නකොට භාවනා නොකරන කෙනෙක් වැරද්දක් කරුවා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ යට තීරණ තාලයක් කරනකොට ඒක ඒ කර්මානුසහ කර්මානුරූප විසඳ ඒ නිසා ඕනම කෙනෙකුට සමාව දෙන්නත් පුළුවන්. කවදාකවත් අයිතිවාසිකම් ඉල්ලමකුත් නැහැ. ඉතින් මේ සුගත ගුණය මේ අමුවෙන් දැනර වැටෙන දේ. යෝග ප්‍රතික්ෂේප කරලා කොහෙන්ද යන්නේ? මේක හතරස් කරගෙන මේ සියල්ලම අරගෙන නිවන් දකින්න හදනවා කියනවා කමරාල දිවි ලෝකෙ ගියා වගේ ජොලියට ගිහිල්ලා ආවා ඉස්සලා දාසේ පහුවෙන්ද වයිෆ්ට විතරයි කිව්වේ ඉවරයි. පවුලට ඇවිල්ලා කිව්වා හරි වැඩිට උන්ද බලාපංගෝ මං ඊයේ දිවි ලෝකෙ ගිහිල්ලා නෝ උඹ බලවන් ඔච්චර එකට බුද්ධියනමයිත් එක මං අන ගන්න කියන්නේ නැණි කියලා පහුවෙන්ද කියනවා උඹ විතරක් වරෙන් කාටවත් කියන්නේ. ඔයගෙ දින් ගෑණියෙකුට එකක් කිව්වම කියන්න එපයි කියලා උවිත වැඩි දෙයක් නැහැ නේද? අල්ලපු කෙනාට කියලා කිව්වා හරි වැඩේ කියලා තියෙන කාටවත් නම් කියන්න එපා මම මේ වාට විශ්වාසින්ද කියන්නේ හැබැයි එන්න වෙලාවට මගේ පිටිපස්සේ එල්ලෙන්න කාටවත් කියන්න බෑ කියලා හතර පහ දෙනාට කිව්වට පස්සේ ඇතත් එනවා ගමරාලත් අල්ලනවා වයිෆ් ඊට පස්සේ අල්ලනවා ඊට පස්සේ වයිෆ් ගේ කිට්ටුවන්ට අල්ලා උඩට උඩට යනකොට වැල ඉතින් ජොලියේ උඩට යන වෙලාව අහනවා කුරුණිය කොහොමද සයිෂේ කියලා දිවි ලෝකේ. රත්තරන් කිරින්ද කුරුණිය. ඉතින් ගමරාලා අත දෙක දිගාරනකොට දෙරි ගහිලා වැටෙනවාට හිටපු හැවෙනටම. තීන් සමී ගමනේදී හරි පුදුමාකාර මේ මුළු ලෝකේ කවදාකවත් නැති හාස්‍යයක් මේකේ තියෙනවා. මුළු ලෝකේ කොහෙවත් නැති సౌందර්යයක් මේකේ තියෙනවා. මේ නිසා සුන්දර ගමනක් මේකේ තියෙනවා. ඒ සුන්දර ගමනේදී ඒ සුන්දරව ගිය මිනිස්සු දිහා බලලා යන මිසක මේ ਬਾගෙට තැම්පිච්ච අල කාලා කවදාකවත් ආදර්ශයක් ගන්න ඒකනේ මේ ආනන්ද හඳුරුගාවට ආජීවකය ඇන්නේ. ඒගොල්ලොත් අනේපා කියන්නේ ඒක රැක්කට මෙයාට තේරෙනවා මේ නෛර්යානික සීසත් ධර්මයේ තියෙනවා නිවන් ලැබපු කෙනෙක්ගේ ලක්ෂණ තියෙනවා භාවනා කරන කෙනාගේ හරියට කරන කෙනාගේ. ඒක එක පාට ඩොක් කාලා ගිහිල්ලා මේ ගහෙන් ගෙඩියෙන්න වගේ නිවන් නෙවෙයි. යන ආරෙම කෙලවර ලකුණු පේන්න පටන් අරගන්නවා. ඉතින් අපි මේ අවුරුදු 2600ක් පරණ, ඒ වගේම විශාල අටු ආයෝගයක් සහිත ත්‍රිපිටකය සහිතමක් කියවලා කොහොමද මේ උතුමන් වහන්සේලා වැඩ කරලා තියෙන්නේ කියලා උළුවාන්තරන් ජීවිතයට සම්බන්ධ කරගත්තොත් අපේ ඇති එච්චර බරපතල වැරද්දක් වෙලා නැහැ ඊට වැඩිය වැරදි කරගත්තත් ඒකේ අනුකම්පාව ලැබිලා තියෙනවා අන්තිම බුදුරජාණන් වහන්සේ බලන්නේම වෙන පිටකට නෙවෙයි කොච්චර රාග ద్వේෂ මොහ දුරු කරාද කියන එක මේ කවුරුත් පවත්තන්න කරන එකක් නෙවෙයි ඒ නිසා ඉස්සරහට යන්න යන්න යන්න වගකීම එහෙම නැත්නම් මේ විනිශ්චය තමන් අතට මේනවා කොටිම කියනවා නම් බුදුරජාණන් වහන්සේ නිදහස් වෙනවා. ධර්මයත් නිදහස් වෙනවා. සංඝයාත් නිදහස් වෙනවා. කමඨහන් දෙන ගුරුවරයාත් නිදහස් වෙනවා. තමනුයි තමන්ගේ සීලේ විතරයි ඉතුරු ඒක පිළිබඳ නොසැලෙන ශ්‍රද්ධාවක් මේ කොච්චර සෙල්ලම් කරුවත් මගේ සීලය කැඩලා නැහැ. මම ඒක දිගේ යනවා කියන විශ්වාසයට ආවොත් ඒ මනුස්සට ඒ සම්පූර්ණ කරගන්න බැරුව මැරිලා ගියත් ඒක විශාල පදනමක් බාටපත් වෙනවා. නමුත් මේ කටයුතු නිසා අනුන්ගේ නැත්නම් තමන්ගේ ශීලයට දෙස් දෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් අවශ්‍ය ගත්තොත් ඊට පස්සේ අනවශ්‍ය විදිහට <clears throat> කාලයේ දිගේ සහ දේශයේ දිගේ පැතිරිලක් කරනවා වඩ ප්‍රපංච කරනවා කියලා කියනවා. එනිසා මේ සුගත ගුණය තේරුම් ගත්තට පස්සේ නවආරහදී බුදු ගුණවල ඒ ගුණයෙම පුදුමාකාර සාන්තියක් පුදුමාකාර සුවිමුත්ත භාවයක්. එන්නේ එන්නේ එන්නේ සුවිමුත්ත භාවයක් තියෙනවා. ඉතින් ඒක භාවනා නොකරන විපස්සනා නොකරන කෙනාට ඒක දඬු කඳක් කුරුසියක් මේ භාවනාව කියන්නේ. භාවනා කරන විපස්සනා කරන මුළු දින හරිම කරදරයි, හරිම දුක් ප්‍රතිපදයි. නමුත් කරගෙන කරගෙන යනකොට තීරණ පටන් අර ගන්නවා හරියට වැඩ කරන පාරදී යනකොට එන්නේ එන්නේ අර රාහුල කුමාරයා ගිහිල්ලා බුදුහාමර ගතාන මහණ උඹේ හේවණල්ලත් මට හරි සැපයි කියලා කිව්වේ. කිරිසුවඳටනේ. ආනි වගේ තේරෙන පටන් ගන්න මේ බුදුරජාණන්සේ දේශනා කරන ක්‍රමය දේශනා කළ තියෙන ක්‍රමය සදා කාලිකෝ එක කරුණාවන්තමයි ප්‍රඥාවන්තමයි. ඒ සුගත ගුණයට යනකොට අපි ළඟත් ඒ පිපෙන ගතිය, සුන්දර ගතිය, ඒකේ තියෙන හාස්‍ය ජනවන ගතිය මතු වෙනවමයි. ඒක කායිමත් ණයට ගන්න එකක් නෙවෙයි. ඇත්තටම ඒකම තමයි තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමනට ආහාරය වෙන්නේ. ඉතින් ඒ විස්තරයක් කතා කරන මේ ධර්ම කොටාශයත් මේ ශිරු දිනාගෙම ආධ්‍යාත්මික ගමනට ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා